නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පරික්ඛං පටිච්ච මච්චරියං ඉති කෝපනේතං ගුත්තං අතදානන්ද පරියායේන වේදි තබ්බං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක නිදිලගත කරන අවස්ථාවක් ඉතින් මේ වගේ භාවනා වැඩමුළුවකදී ඒ හැදෙන වැඩෙන භාවනාවට සුත්‍රමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ සාකච්ඡාමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ සීලමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ සමාධි භාවනා ප්‍රඥා භාවනා වශයෙන් මේ ආකාර අනුග්‍රහ පහක් සර්වචාන්සේ සඳහන් කරලා තියෙන අනුකයිත සූත්‍රයේදී මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන එකේ සුත්තමය අනුකහිතය නැත්නම් මේ භාවනා කරන්නට අවශ්‍ය බෞද්ධ භාවයේ සුතමේ ඥානයේ පුතේ ධර්ම උලන් තරම් කිට්ටු බල දෙන එක. ඉතින් අර භාවනා කරගෙන යන කෙනෙකුට ඒ සුතමේ ඥානය නැත්නම් මේ දේශනා විදිය අහගෙන ඉන්නකොට ඒ තමන්ගේ භාවනාවත් එක්ක ඒක ගැළපීලා යනවා නම් ලොකු සතුටක් ඇති වෙනවා. ආ ඒක තමයි මගේ භාවනාදී සිද්ධ වෙන්නේ කියලා. එතකොට අර සෝත්‍රමය ඥානෙදී අපි ඉක්මවලා ගිහිල්ලා ඒ தත්ත්ව භාවනා කරලා අදගපු කෙනාට ඒක චින්තාමය වචන ලොකු සතුටක් ඇති කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මාත්‍ර දිගට එවැනි භාවනා දිගට කරගෙන යන්න ධෛර්යයක් ඒකෙන් ඉස්සරහට තල්ලු. ඉස්සරහට තල්ලුමක් වෙනවා. ඉතින් ඒ නිසා සර්වචර්හන්සේ වැඩ ඉන්න කාලේ පුළුවන් තරම් මේ භාවනා කරන අයට ඒ වගේ සූත්‍ර දේශනා ගොඩක් දේශනා කරලා තියෙනවා අපි කවුරුත් පායේ දැන්න ගන්න ක්‍රමයට මේ වැඩමුළුවේදී අපි ප්‍රධාන මාතෘකාව වශයෙන් ගත්තේ මහා නිදාන සූත්‍රය. ඒක සූත්‍ර පිටකයේ දීඝනිකාය සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන් මේ පටිච්චසමුප්පාදයක් ගැනයි සාකච්ඡා කරා. ඒ පටිච්චසමුපාදය අනිකුත් සම්ප්‍රදාන කුල ක්‍රම වලට වැඩිය සමහර තැන් වල විස්තර සහිතව සමහර තැන් වල සංක්ෂේපයෙන් මේ මහනිදාන සූත්‍රය සඳහන් වෙනවා. අපි මේ බ්‍රිස්බේන් භාවනා වැඩමුළු සඳහා ඒක තෝරාගත්තේ මේ වේදනාව නිසා කන්නාව හට ගන්න හට ගන්නවා කියන මේ පුරුකෙන් පස්සේ මේ තණ්හාව නිසා පාදාන පච්චා භව භව පච්චා ජාති කියන ඒකට අමතරව වෙන දිහාවකට වැටෙන අංකුරයක් නැත්නම් වෙනස් ආකාරයකට වෙනත් දේශනා විදියකට කියන තවත් අංකුරයක් සම්බන්ධ කරන විස්තරයක් ඊවරහතකින් විතර මේ තණ්හාවම අන්තිම රණ්ඩුවක් කලායක් විවාදයක් ඇති කරන්නත් පුළුවන්. තණ්හාවය නිසා උපාදාන කියලා අල්ල බදා ගැනීමක් විතරක් නෙවෙයි විනාශ කරන මරණ එහෙම නැත්නම් හිංසා කරන දැනගත්තත් තණ්හාව නිසාම යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පැත්ත ගෘහ ජීවිත ගත කරන විශේෂ කාර්යභාර ජීවිත ගත කර නැත්තන්ට ඒක ඇස්සරවන සුළුයි මේ ආසක්තිදී මහරහා ප්‍රියමනාප භාවයේ ඇලී බැඳීම් වගේ විතරක් නෙවෙයි ගැටීම්නුත් ඇති කරනවා. ඒ විදිහට ඒ ගැටීම් ඇති කිරීම පෙන්වන සර්වචන් වහන්සේ ඒකේනා දණ්ඩා දාන සත්තා දාන විදිහට දඬු මුගුරු ගැනීම අභියතර ගැනීම කලා විවාද විග්‍රහ වගේ කියන ඒ කියන වාද එහෙම නැත්නම් උපවාස කලහ කිරීම වලටපත් වෙන බොරු කියලා කියන අනේක අකුසල කර්මපත් කරන තැන පිළිබඳව ඉතින් මේ බිස්නස් ටීචර් කියන්න ඕනේ. මොකද ඒක මේ උගත් සමාජයේ නෑ. එහෙම නැත්නම් පොහොසත් සමාජයේ නෑ, දියුණුවේ සම්බන්ධ සමාජයේ නෑ කියලා මොනම දෙයක්වත් නෑ. ලෝකේ හැම තැනම ඒ ඉන්නේ ඉන්නේ ඉන්නේ දඬු මුගුරු ගැනීම, කලා විග්‍රහ විවාද, බොරු කේලම්, ඒ වගේම අනේක පාප කක්ෂල් ධර්ම ඒකාකාරී වැඩිමක් තමයි තියෙන්නේ. ඒ නිසා එවැනි සමාජයක ගත කරන අපි තේරුම් ගත්තොත් මේ සියලුම මේ වැපිරීමක් වෙන්නේ කෙලස් වැපිරීමක් වෙන්නේ ආරක්ෂාව මදිකම නිසා ඒ ආරක්ෂා හේතු වෙන හැම කෙනාම බයෙන් ගත කරන්නේ. ඒ ආරක්ෂාව හේතු නිසා මේ ඇති වෙන කලා විවාද විග්‍රහ මනුෂ්‍ය ලෝකේ විතරක් නෙවෙයි හැම තිරසනෙක් අතරම තියෙන්නේ ඒ තිරසන පරිසරයට හැඩ ගැහිලා ඒ ස්වභාවික වර්ණයක් අනුව සිද්ධ වීමේදී පරිණාමයේදී ආරක්ෂාව තමයි ප්‍රධානම දේ. ඒ ආරක්ෂාව නිසායි මේ සත්ත්ව ලෝකෙ මෙච්චර විසිතුරු වෙලා තියෙන්නේ. ඒ පරිසර අනුව හැදගැහිමේ ආහාර ටික සපය ගන්නත් ඕන, ජාතිය බෝ කරන්නත් ඕන. නමුත් හැම කුඩා සතෙක්ම කී මරණය සිදු වෙන්නේ ලෝක සතෙක්ගේ ආක්කේ. අල්ලගත ගමන් පණ පිටින් කන. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන පුරුද්ද මිනිස්සයත් ගොඩාක් කල් ඉඳලා අර ස්වභාවික වර්ණය හරහා පරිණාමය හරහා සිද්ධ වෙගෙන එනකොට ඒ වැබ්බැයි වලට ඒ වගේම ආගයන් ආඩම්බරයන් වලට සම්ප්‍රදායට ඉතිහාසයට අපේ අන්තයිල වල තියෙන RNA DNA දක්වාම දිගටම වැහලා තියෙනවා. ඉතින් ඒ නිසා කාටවත් හිතෙන්නේ නැහැ මේ ආරක්ෂාව කියන එක විකෘතියක් වශයෙන් පේන්නේ ඉති ආරක්ෂාව අඩුවක් කාටවත් වගේ තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් වගේ වගේ දඬුමුගුරු ගැනීම ගත්තා කමක් නැහැ. ඒක නම් තියෙන්නේ සීමාවක් නැහැ. ඉතින් ඒ ආරස්සාව පිළිබඳ ප්‍රශ්නය අරසන්සම ඔක්කොම කියලා ඉතින් කියන එක යම් කිසි කෙනෙක් වටහාගෙන මේ විදිහට දඬුමුරු ගැනීම හරහා කලා විවාද හරහා විග්‍රහ හරහා බුරුකේලා මිසචන පරසවචන හරහා ආරක්ෂාව සලසා ගන්න ක්‍රමයේ තකතිරු ක්‍රමයේ වශයෙන් එහෙම නැත්නම් අසත්පුරුෂ ක්‍රමයේ වශයෙන් කල්යාණ ධර්මයක් නොවන විදිහට ධර්ම ආරක්ෂාවක් ඒ විනුවට ਸਰවඥාන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒ නිසා මේ බාහිරේ සමාජගත හෝ සංකානගතව තියෙනා වූ මේ අනාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේදී සමාජයේ ඒකාන්තයෙන්ම මේ දඬු මුගුරු ගැනීම ආවුද සම්බන්ධ වීම එහෙම නැත්නම් කලා විග්‍රහ විවාද එකම උත්තරීතර සමාජිකට මුළු දීලාගේ ගත කරන වේලාවක එහෙම නැත්නම් පොදු ජන විඥාණයෙන් අපි ඇහුවොත් ඒක දන්නේ එකයි ඒක දන්නේ වරන්ඩුව විතරයි. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අර පුද්ගලයෙක් වශයෙන් තමන් සත්පුරුෂ වෙලා කල්යන ධර්ම හදාarලා බලනකොට ਸਰවචනාංශයේ ධර්මය ආරක්ෂා කරන කෙනාට ධර්ම ආරක්ෂාව කියනවා කියන එක අභීත ප්‍රකාශයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරගෙන යනකොට ඒක මරණින් මත්තේ සිද්ධ වෙන දෙයක් හෝ මෛත්‍රී බුද්ධ සාසනයේ සිද්ධ වෙන දෙයක් නම් ඒ යෙදෙන කෙනාට ඒකෙන් එච්චර විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර විපස්සනා භාවනා කරන කෙනාට ඒක පැහැදිලිවම අත්දැක ගන්න පුළුවන් සමන්ගේ සති සමාධි යම් ප්‍රමාණයකට පෙළ ගැහිලා එනකොට ඒ අර බාහිර ලෝකයේ තියෙන හතුරු බලවේග කෝක වේතත් අභ්‍යන්තර චිත්ත සංතානයේ කෙලෙස් වලින් යම් ප්‍රමාණයකට తాවකාලිකව හෝ මිදෙන්න පුළුවන් කෙලෙස් යටපත් කිරීම සමත සමාධියකින් නැත්නම් සමත අනුගහිත කිරීමේ අරසාවකින් සිද්ධ වෙනවා විපස්සනාවකින් පැහැදිලිවම අඩියට යනකම් කපලා සුළු වේලාවක් මේක කළ හැකි ඔබට මේ ජීවිතේ එකට පින තියෙනවා භව සම්පatti තියෙනවා ක්‍රම වේදේ තියෙනවා කියලා පෙන්ලා දෙනවා. ඉතින් ඇත්තට මේ ඒ අවශ්‍යතාවය නිසා තමයි මේ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ මේ අද්දින භාවනා ක්‍රම 14 දින භාවනා ක්‍රම ලෝකයට හඳුන්ලා දුන්නේ. නැත්නම් මේ වගේ භාවනා වැඩමුළු නිවන් දක්කනවාම කියන එකවත් නෙවෙයි කෙනෙකුට විශ්වාසයක් ඇති කරලා දෙන්න තමන්ට අවශ්‍ය වෙන ධාර්මික අනුකම්පේ අරසාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක දැනට මේ වෙනකොට බටහිර ස්නායුශල්‍ය ස්නායු වෛද්‍යවරු පවා උත්සාහ කරමින් ඉන්නවා බලන්න කෙනෙක් කොච්චර අසහනකාරී ජීවිතයක් ගත කරනවද කියලා කියනවනම් පොහොසත් දුප්පත් දුගත් නුගත් බලවත් දුබල කියන මොන ප්‍රශ්නයක්වත් නැහැ. සියලු දෙනා පුදුම අසහනක ජීවත් වෙනවා. අන්නේ අසහනයෙන් තොර ජීවිතයකට එහෙම නැත්නම් ඒ අසහනෙ පිළිතුරක් වශයෙන් භාවනා කරනකොට දැනට තියෙන විද්‍යානුකූල ක්‍රමවලට ඒ භාවනාවේදී යම් ප්‍රමාණයකට මේ පිරිච්ච ගතිය, සන්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගතිය ළඟා කරගන්න පුළුවන් බව ඒක ඒ වෙලාවේදී භාවනා කරන කෙනාගේ මනසෙන් නිකුත් වෙන විද්‍යුත් චුම්බක තරංග මාර්ගයෙන් සහ මොලේ රසායනික මේ රසායනික ද්‍රව්‍ය වල වෙනසින් අල්ලන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මචන් දැන් අවුරුදු 7-8කට ඉස්සෙල්ලා ඒ කරා ඔය අර විශේෂයෙන්ම අමරිකාවේ World Trade Center එකට ගැම්මට පස්සේ ඒ කවුද කොහොමද මිනිස්සෙක්ගේ මේ සාමාන්‍ය මේ පුරවැසියෙක්ගේ මනසක් මේ තරම් විනාශයකට හංගුම්බර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒ වශයෙන් ඒ මුළු දුන්නා ඒ සමුළුවේදී ඒකෙදී පෙන්ලා කියලා තියෙනවා පෙන්නකොට මේ දැන් තියෙන මිනිස්සෙක මොලේ මුළු ඇඟම පරීක්ෂා කරන්න පුළුවන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක එන්න තමයි මුළු ඇඟම ස්කෑන් යන්ත්‍රයකට දාලා දාන්නේ හොඳටම භාවනා කරපු කෙනෙක්. එයාට අධේශන කරන රිචි රිච දේවිච් කියන කෙනාට කතා කරන්න පුළුවන් යන්ත්‍රය ඉඳදී එයාට ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා විනාඩි 5ක් යන්ත්‍රය ඇතුලේ ඉන්නවා පළවෙනි විනාඩියේදී බුද්ධානුස්සතිය කරනවා දෙවෙනි විනාඩියේදී මෛත්‍රී භාවනා කරනවා තුන්වෙනි විනාඩියේදී විපස්සනා භාවනාව කරනවා ආදි වශයෙන් එක එක විනාඩිය විනාඩියට භාවනාව වෙනස් කරලා ඒ විනාඩිය ඇතුළත ඒ භාවනා මනස්කාරය පාත් ගන්න පුළුවන් ඇමරිකන් ජාතික කෙනෙක්ම භාවනා කරපු කෙනෙක් දාලා එතකොට යාගේ නිකුත් වෙන තරම් ඔක්කොම අරගත්තට පස්සේ ඒ මොලේ ඒ ඒ අවස්ථාවල කියවලා බලන්න පුළුවන් මෛත්‍රී භාවනා කරන හැම දෙනාගේම සමාන ආකාරයක තරඟව ගැනීමකුත් වෙනවා. විපස්සනා කරනකොට තව ආකාරයක තරඟව ගැනීමකුත් වෙනවා. ඊට පස්සේ ඔක්කොම පස්සේ ඔය දලලමතුමට ගෙනලා පෙන්නනවා. මේ වගේ තියෙන ඒකාකාරීකම. මේ භාවනා කරනකොට යම් මට්ටමකට ආවට පස්සේ නිකුත් වෙන තරඟය නිසා පෙන්නලා දෙන්නද හදනවා. ඒ විදිහට මෛත්‍රී භාවනා කරන කෙනාට අවීංසක හිංසක අදහස් එන්නේ නැති වෙන විදිහට අවිහිංසක පැත්තකට මුලේ මෙහෙවගත්තට පස්සේ ආයෙ කවදාකවත් අවබෝධයට හානියක් වෙන සත්‍යක් එන්නේ. විපස්සනා භාවනා කරලත් යම් වෙලාවක මේ පිරිචකතිය ආපු කෙනාට අරසාව පිළිබඳ ප්‍රශ්نين තාවකාලික දුර්වම් වෙච්ච කෙනාගෙන් කවදාකවත් අර විදිහේ නරක නපුරු ආකල්ප ආවේග පිටත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බටහිර ලෝකයේ කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනවා එතනදී සෑම ආවේගයක්ම නාස්තිකයි ඒක දුරුතිය ගියාට පස්සේ අන්තිමට මානවයාට පරිසරයට තමන්ගේ හිතට හානි කර දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් දලයි ළමතුමා කියනවා මම මම විරුද්ධ වෙනවා නෙවෙයි බෞද්ධික විදිහට නෙවෙයි මම මේ කතා කරන්නේ මට කියන්න පුළුවන් එහෙම හැම ආවේගයක්ම නරකෙවුවා නෙවෙයි හොඳ ආවේගයක් තියෙනවා අපි දන්න විදිහට කරුණාව කියන්නේ ආවේගයක් හොඳ එකක්. ඒ නිසා ඒක පරීක්ෂා කරලා බලන්න ඒක කොච්චර වේගයක් ඇවුනත් සමාජයේ නරකක් මිසක් හොඳක් මිසක නරකක් වෙන්නේ නැහැ කියලා බොහොම ලස්සන දෙබස් යනවා ඒක ඇතුලේ. ඒකෙදි පේන පටන් අර ගන්නවා මේ භාවනාවක් හරහා හිතට යම් පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතියක් ඇති වුණාට පස්සේ ඒකෙන් අර විදිය නපුරු නරක ආකල්ප පිටත් වෙන ගතිය ඒ කාලය තුල යන්ත්‍රයකට උනත් අල්ලනවා. ඒ නිසා ඒ කරන කෙනාට තේරෙනවා ඇති. නමුත් පිටගෙනුවට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මෙයාගේ හිත තියෙන දැන් කරුණාව කියලා. දැන් තියෙන්නේ උපේක්ෂාව කියන දා දැන් තියෙන්නේ විපස්සනාවේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් බටහිර ලෝක කෙනෙක් පෙන්න දුන්නා පස්සේ බටහිර පව පිළිගන්න ලෑස්තිලා තිනවා පිළිගන්න පුළුවන් කත්තකට ඇවිල්ලා තිනවා මේ අනාරක්ෂාව පිළිබඳ අසහනය පිළිබඳව එහෙම නැත්නම් මානසික ආතතිය පිළිබඳව ਸਰව ව්‍යාපීව පවතින මේ ප්‍රශ්නට බරණාවෙන් උත්තරයක් දෙනවා. ඉතින් ඒක ඒගොල්ල උත්සාහ කරනවා ඉකින් දිගට කරන්න. ඉතින් ඒකෙදී ඒ සමීක්ෂණයකදී ඒ බටහිර විද්‍යාඥයෙක් දලයිලාමති තුමාදීපු භාවනා කරන යෝගාවචරයේ ඒ අන්තරයට දාලා දැකපු ඒ හාස්කම දැකලා කියනවා මේකට කොහොමද මේ මේ වගේ සන්තෝෂයෙන් මනුස්ස ලෝකේ ජීවත් වෙන අනුන්ට මෛත්‍රී කරන මනසක් හදාගන්න කියලා. ඉතින් දලම් කියන එක හරිය ලේසි කියලා. ඉතින් අර ඇහුවට පස්සේ කියන කොහොමද අපිටත් මේ කියලා දෙන්න මොකද ඇමරිකාවේ එහෙම ක්‍රමයක් ගැන හිතන්නත් බෑ. දලලම් තමයි කියන පැය 10000 පන්ලා භාවනා කරන්න කියලා ලේසි කියලා. ඉතින් ඇමරිකන් කාරය උඩ ගිහිල්ලා බිම වැටෙනවා පැය 10000ක් පැයක් කරන්න බෑනේ ඔයක් උන්නේ. ඒ තරම්ම ඕවර් ටයිම් දුවන මිනිස්සුනේ. දවසේ පැය 24 මදිය දුවනවා. ඊට පස්සේ දලලම තුමා කියන්නේ ඇත්ත. මොකද යා කියනවා ඒකට ඇමරිකන් කාරණා අල්ලලා අතගහකට පස්සේ කියනවා දලලම තුමා කියනවා ඕගොල්ලෝ හදාගත්ත ජීවන රටාවේ හැටියට ආර්ථික හැටියට මිනිස්සුන්ට එක තැනක චිත්තක්ෂණයක් ඉන්න නැහැ. අඩු ගන්න මේ පහේ දිකේ පන්සලේ යන ළමයෙකුට බලන්න අද මොකද වෙලා තියෙන්නේ කියලා. අපිට වගේ යටපැත්තේ හෙළුවෙන් යන ගඟට බලලා පැයක් දෙකක් නාන්න හෙළුවෙන් නාන්න අද දිනෙකට හම්බෙන්නේ. නිකන් අහුවේ ඇවිදින්න. පොළේ වලක් හරන්න. මොනමයි කිවස්මක් කරන්නේ. ඒ තරමට මේක විනාශ කරා. ඊට පස්සේ කියන නමුත් ඔබතුමාලට මට කියන්න පුළුවන්. ටිබෙට් යන ගහණින් 100ට එකක් දෙකක් අතර හැම කෙනෙකු පැය 10000 පන්න බාන කරලා ඉන්නේ කියලා. මොකද ටිබෙට් ජාතික උංගුව දෙනෙක් ලාමලා. කුංචි කාලේ ඉඳලා භාවනා කරනවා. ඇමරිකන් කාර්යයට ටිබෙට් කියලා රටක් තියෙනවද කියලා හිතන්නේ. ඒ දලයි නමතුමාගේ තියෙන අද තියෙන මිෂන් එක එච්චරයි තිබෙච්ච රටක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් මිරිකල ڇප්ප කරලා තියෙන්නේ. ඒකේ තිබුණ සංස්කෘතිය සියල්ලම විනාශයි කියලා එන්නණ්ඩයි ඔය දලයි නමතුමා ඔය අමතරම වෙදින්නේ. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වුණාට අපේ රටේ හැම කෙනාම ජීවිතේ මෙච්චර කාලයක් භවනා කරනවා කියලා. ඉතින් ඒ නිසා ඒ රටේ මිනිස්සු චීනය ඇවිල්ලා ڇප්ප කරලා විනාශ කරාට කවදාකවත් යුද්ධෙට බෙලෙන්නේ නැහැ. කවදාකවත් ඝාතන ගන්න යන්නේ නැහැ. දලයි ලමතුම කවදාකවත් කියන්නේ නායකෙක් වශයෙන් අපි මේකට විරුද්ධව හටන් කරමු කියලා විග්‍රහ කියලා කියන්නේ උපවාස කවදාකවත් වාද විවාද මොකක්වත් නැහැ මේ ශීඝ්‍ර වෙච්ච දේ මෙච්චරයි මේ මිනිස්සුන්ට ගිහිල්ලා කියනවා නේද අපිට ඉන්න තැනක් නැහැ මම ඉන්නේ ඉන්දියාවේ ධර්මශාලාවේ එන්න බලන්න අපි එතනද බලන්න දිගට භාවනා කරලා ලෝකෙට පණිවිඩයක් දෙනවා අපිට ආරස්සාවක් තියෙන නිසා අපිට කලා විග්ඝා විවාද දණ්ඩ දාන සත්තා දාන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ මොකද හේතුව අපිට ධර්මයේ තියෙනවා ඉතින් ඒක මේ ඇමරිකාව වගේ රටකට විශාල අලුත් අදහසක් ඒ නිසා යැත්තෝ මේ තරලතුමාගේ තියෙන නියතමානී වැඩපිළිවෙලට පුදුමාකාර විදියට ගෞරව කරනවා විමර්ශන මෙච්චර තරලා විචර ڇප්ප කරලා ජාතික නායකත්වයේ හම්බෙලා තියෙද්දි නොදකින් කියන වචනයක් කියන්නේ. තුවන් තුවන් කියන වචනත් පාවිච්චි කරන්නේ. ඒ නිසාද මිනිස්සු මිනිස්සු ලෝකෙ මිනිස්සු බුද්ධාම කියන මොකද්ද කියලා දන්නේ දලයි ළමාරා. ඊට පස්සේ ඊ ආරක්ෂාව පිළිබඳව ධර්ම ආරක්ෂාව ගත්තට පස්සේ ජාතියක් වශයෙන් ජීවිත ජනතාව පෙන්වනවා. ඒකට හේතුව මේ ආරක්ෂාව පිළිමත ප්‍රශ්නයක් කෙනෙකුට මතුවෙන්න හේතුව මසුරුකම කියන එක අපි ඉගෙන ගන්න ඊයේ. යම් කිසි කෙනෙකුට මසුරුකම තියෙනවා නම් මච්චරයන් පච්චය මච්චරයන් පච්චය ආරක්කෝ. ඊට පස්සේ දැන් අපිට මේ දවස පුරා ඇති වෙන ආතතියට දවස පුරා ඇති වෙන මේ අසහනයට හේතුව අරසාවන කියන විදිහට මට ඉච්ඡිත මයිලක මසුරුකම තියෙනවා. මිදන් දෙනවා ඔක්කොමත් කරද්දී මේ මසුරුකමක් අපිට ඕනේ ගලවලා දාන්න. ගැලවෙන්නේ නැහැ. භවණ කරත් ගැලවෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන ඒකේ තියෙන ගැඹුරු කියන්නේ ගැලවුණාට පස්සේ ගැලවුණා කියලා දන්නේ නැහැ. භවනාදී මෙන්න මෙතෙන්ට යනකොට මසුරුකමයි හිතේ නැහැ කියලා ඒ භාවිත මනසක් දැකලා ඒතන මසුරුකම නැහැ කියලා සන්තෝෂයක් එන්නේ ආවිද. තව ඉස්සරහට යන්නේ නැහැ. සමහරක මිලිකලා ගන්න හදනවා. මොකද ඒ මසුරුකමේ තියෙන නපුර තේරෙන්නේ. ඉතින් එවැනි මසුරුකමක් අපිට මේ දෙවේලේ කරදර කරද්දී නැත්නම් දෙවේලේ අසහනයක් තියෙනවා කියලා කියන්නේ දෙවේලේ මසුරුකම තියෙනවා. එවැනි මසුරුකමකට හේතුව මොකක්ද කියලා බුදුජානනාංශයේ මේ මේ මේ මහානිදාන සූත්‍රය පෙන්නනවා පරිග්ගව. යම් කිසි කොටස් අල්ල බදාගන්න. මේ ලෝකයේ තමයි යම් කොටසක් යම් පැත්තක් අල්ල බදා ගන්නවා. ඉතින් ඒක කියනකොට සාමාන්‍ය මේ වැඩි භාවනාවක් නොකරන පුතත් දැනට හිතෙන්නේ අපි මේ යම් රූප කොටසක් අල්ල ගන්නවා. ඇහැට ප්‍රියමනාපය කියලා වගේද ගිහින් ඔක්කොම තියාගන්න. ඊට පස්සේ ශබ්ද කොටස් වගේ අල්ලගෙන ඒවත් අරස කරලා යතුරු දාලා තියාගන්න මගේ ශබ්ද කියලා. ඊට පස්සේ ගන්ධ જાති එක එකකට එක එක જાති ඒ වාරසකල තියායි. රස જાති අපි කැමති මේ ඉන්දියානු කෑමකට, ඒකට කැමති චීන කෑමකට කිය ඒ රස જાති ලඟ කියන්නේ. ඊට පස්සේ මේ කායයට පහස කියලා යාන වාහන කොත්ත මෙත් ඇඳ ඇතිරිලි අපි ගෙවල් වල පුරවගෙන ගියාිනවා. අපි චෝටික තමයි වස්තුව කියලා අතුරු දාලා කියන්නේ ඉන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම අපිට මේ මසුරු කම පෙන්වන්න තියෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා. ඒක එහෙම තමයි නැතුවමක් නෙවෙයි. නමුත් භාවනා කරන්න මේ වගේ තැනකට ආපු කෙනා හරි මනාපයි. ඒ Tamange gedara තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් අභිනිෂ්ක්‍මණය කරනවා. ඒ වගේ වෙන්නේ නැමත් ඇවිල්ලා බලන ඉඳගත්තු මොකද වෙන්නේ කියලා? අර ඔක්කොම හිතේ වැඩ. විතර ඉන්නවටත් වැඩිය ඒව පිළිබඳ සංඥා තමන් ඒ ආශ කරන හෝ තමන් මේ වෙනකොට වත්තු බුදල් බීදන් කොල්ල හම්බ කරගත්ත ඒ රූප ටික, ශබ්ද ටික, ගන්ධ ටික, රස ටික, පහස ටික අතාරින්න ගියාට එළවගෙන ඇවිල්ලා භාවනා කරනකොට පහර වෙනවා. ඒ නීවරණ වශයෙන් පහර දෙනවා. ඒ නිසා මේ රූපවල නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ රූප සංඥාවල. මම මේ රූපේ කියන වචෙන්ට අර්ථ දෙකක් අතව කතා කරන්නේ රූප රූප වලට රූප කියනවා විසද්ද රූප වලට රූප කියනවා ගන්ධ රූප රස රූප පොට්ටබ රූප කියලා මේ රූප ධර්ම ආමිෂය කියලා මේ වචනයක් පාවිච්චි කරනවා මෙව්ව ප්‍රශ්නයක් කියලා වෙහිතාන හිතියට භාවනා කරන කෙනෙකුට විතරක් තේරෙනවා ඒ වගේම අපි කායිකව වෙන් වුණාට ඒකට කියන්නේ කාය විදේ කියලා ලැබුවට ඒවා ඉලවාගෙන ඇවිල්ලා අපිට පහර දෙන්නේ ඒ පහර දීමේදී සරුවච්චන් වහන්සේ අහනවා මාළුක පුත්‍ර කියන ස්වාමීන් වහන්සේ නමගෙන් මාළුක පුත්‍රය උඹට මම ප්‍රශ්න අහනවා කැමතිද උත්තර දීපන් කියලා යම් කිංචි චක්කු විඤ්ඤය රූපක් යම් කිසි ඇහැට ගොදුරු වෙන මුලිච්ච වෙන්න පුළුවන් රූප જાතියක් තියෙනවා. අපි කියන වාත රූප කියලා කියන්නේ යම් කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පොබ්බං නපස්සති නපස්සිස්සanti ඒ රූපේ දැකලා නැහැ බලමිනුත් නැහැ පේන්නෙත් නැහැ මත්තර පේන්නේ නැත්නම් එහෙම රූපකින් ඔබට චන්ද්‍රයක්වත් ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් හටගන්නේ නැහැ. යම් කිසි රූප જાතියක් තියෙනවා කවදාවත් දැකලා නැහැ. මේ දැනට දැල්ල දකිනුත් නැහැ, පෙනෙමිනුත් නැහැ, මත්තර පේන්නේත් නැත්නම් උඹට එහෙම රූපයකට කැමැත්තක් අල්ලගැනීමක් රාගයක් ප්‍රේමයක් එයිද කියලා. නෑ කියන්නේ. ඒ නිසා අපිට රාගය, ඡන්දයක්, ප්‍රේමයක් නැත්නම් මේ කලාවික එන්නේ අපි ආසාවෙන් අල්ලගත්ත රූපෙටකින්මයි. අපි වර කොච්චර මහන්සිලා තියෙනවා. අපි වර කොච්චර මේක මම කියා ගන්නවා. මගේ කියා ගන්නවා. ඒක ලෙවල සර්වඥ සඳහන් කරලා තියෙනවා. ඔබ යමකට ප්‍රේම කරා නම්, එමෙතෝ ජායති සෝකෝ. එමෙතෝ ජායති භයක්. පෙන්සෝ ජායති සෝකෝ පෙන්සෝ ජායති බය තණ්හාවේ ප්‍රවෘත්තස කුතෝ සෝකෝ කුතෝ බය ඉතින් අපි දැන් මේ වෙලාව ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා ඒ තණ්හාව දුරු කරන්න নানা ආකාර ක්‍රම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩුවත් අපි හිතාම අසහනදී අපි හිතාම මානසික ආතතිය තියෙනවා ඒ කියන්නේ අර ඒ දේවල් නැති වුණාට ඒ දේවල් කෙරේ තියෙන සංඥාවට රූප සංඥාව ඉල්ල වෙලව පහළ වෙන නිසා මෙතන ඇත්තටම පරිග්‍රහ කරලා කියනයි කියලා කියන්නේ වස්තු ගොඩක් බදාගන්න එක නෙවෙයි රූප ආමිෂයේ බදා ගැනීම නෙවෙයි ඒ රූප සහ ආමිෂයේ සම්බන්ධව අපේ තියෙන සංඥාව එහෙනම් ඒකටදී රුචි අරුචිකම ඒසා නින්දෙදිත් පාර වෙනවා භාවනා මැදයන් තවත් පාර වෙනවා මේක ගලවන්නේ කොහොමද නැත්නම් මේකේ ආදීනව දැම මේ සමසලකම තියෙනවා. මේ නිසා ආරක්ෂාවක් තියෙනවා. අනාරක්ෂාව අනාරක්ෂාව නිසා ඔය කියන දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කලා විග්‍රහ වේවාද තියෙනවා. බුදු කියලා මේ සචන කියවෙනවා. নানা ආකාර අකුසල් වෙනවා. නමුත් මේ හිත අල්ලාගෙන තියෙන මේ ඇල්ලිල්ල ඒ පුද්ගලයාට ඕන වුණත් ගලවන්න පුළුවන් කියන ප්‍රශ්නේ. ඒකෙදී මේ පරිග්‍රහිතය කියන එක කමු වස්තු අල්ලගන්න එකත් පරිග්‍රහිතයක් තමයි. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ තමයි සංකල්ප වලට බැඳීම. අන්නේ සංකල්ප වල බැඳීම පරිග්‍රහ කියන වචනේ ගත්තොත් මේ පරිග්‍රහිතයේ සයන්කතන්ද එවැනි ඒ අල්ලබදා ගැනීමක් මා විසින් කරන ලද්දක්ද? ඉතින් මා විසින් කරන ලද්දක් නම් මේ වෙලාව අහිං කරන්න පුළුවන් වෙන්නේ බෑ දැන් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒක වයින් කරලා නීවරණ නැති වෙන්න භාවනා කරනකොට මම විශ්ින් කරන්න ලද්දක් නම් අයින් කරන්න පුළුවන් වෙන්නේ. නේද දැන් අපි ඕලංකා උදේ ඉඳලා හැන්ද වෙනකන් කෙරුවත් නීවරණ වශයෙන් කාමච්ඡන්දේ මත වෙන අයින් කරන්න නෑ අයින් කරන්න බෑ. නැත්නම් කලා විවාද විග්‍රහ කියන විදිහට ව්‍යාපාදේ මත වෙනවා. මේ අරමුණේ තියාගෙන ඉඳ දෙන්නේ නැතුව අයින් කරන්න බෑ. එළවෙලෝ පාර වෙනවා. ඒ නිසා ඒ කොටිති සාංශේ ආන මහා සාරිපුත්‍ර සාංශකෙන් මේක සයන් කතන් සාරිපුත්‍ර සාංශේ නෑ. මේ වගේ දුක් දෙන දෙයක් විශේෂයෙන් භාවනා කරන කෙනෙක් මම කෙරුවා මගේ කියා ගනින්ද නෑ. පරං කතන්ද අපිට මේ ලස්සන ලස්සන රූප හම්බල දුන්නේ කවුරුවක්ද? ලස්සන ලස්සන සත්‍ය කවුරුත් අපිට ගෙනද නෑ. නෑ. අනුන්දීවේ ගොඩේ අනේ ඕවර් ටයිම් කර කර හම්බ කරපුවා. රට රාජ්‍ය පැනලා ගිහිල්ලා හම්බ කරගුවා. ඊටම් බෝදල් ඉපා කරලා හම්බ කරගුවා. නෑදෑයෝ වස්තු අතහැරලා හම්බ. පරංකත මුත් නෙවෙයි. ඊට පස්සේ ආන වෙන සයන්කතම් පරංකතම් දෙකෙන් මැද කියලා. අනුන්සහතනන්ද සාර්වත්‍සහස් කියලා නෑ කියලා. එහෙනම් අදයන්කතම් අපරංකතම් අදිච්ච සමුප්පන්නද කියලා. ඒක අහම්බෙන් එක එකට පොට් එක හම්බ එකක් කරන්න කියලා. ඒත් නෑ. මේ පරිග්‍රහය දැන් අපි ළඟ තියෙනවා විචාරචු ගන්න කියලා. අපි ළඟ තියෙන පෞරුෂත්ව ලක්ෂණ ටිකක්. ඉතින් අපි මේක අපේ ආයිති වාසනාවක් විදිහට මරණකම් රකින්න කෙනෙක් කරන්නේ. ඒක ඒකේ භයානකම තියෙන ගලවන්න කියලාදී ගලවන්න කියලාසේ අහන්න වෙනවා ඒ රුචි අරුචිකම් ටික ඒ සංකල්ප රහගය ඒ තියෙන පරිග්‍රහිතය මම කරන් ලද්දක්ද අනු කරන් ලද්දක්ද දෙගොල්ල කරන් ලද්දක්ද අදිච්ච සම්පන්නයි නැත්තම් ඔට්ටේට වෙච්ච එකක් කියලා සාරිපුත්තු සාරණ කියනවා නෑ. එහෙනම් අහනවා ඒ කොටිසාංශ වහන්සේගේ සයන් කතන්ද කියලා අහනකොටත් නෑ කියන්නේ. පරංගතන්ද කියන කොටත් නැහැ කියන්නේ. සයන්කතම් පරංගතම් කියන කොටත් නැහැ කියන්නේ. එහෙනම් අසයන්කතම් අසයන්කාරං පරංකාරං අතිච සම්පන්නයි කියන කොටත් නැහැ කියන්නේ. මම කොහොමද තේරුම් ගන්න කියලා. ඊට පස්සේ ඒක මතුවෙන අදාළ හේතු ඇති කල්ලියක මතුවේ. උඹට කරන්න ඕනකට කරන්නත් බෑ උඹට කරන්නට අයින් කරන්න බෑ. පිටකෙනෙකුට ওই දේ උඹලට දෙන්නත් බෑ පිටකෙනෙකුට ඔය ඔය පරික්කහිත අයින් කරන්න බෑ. දෙගොල්ලෝ එකතු කරලා තටමැව්වට හරියන්නේ නැහැ. ඕක නිකන් අහම්බෙන් වෙච්ච එකකුත් නෙවෙයි. මොකද ඒ අදාළ හේතු ඇති කල්ලි මේ දේ සිද්ධ වෙනවා. එතකොට ඒ පරිග්‍රහිතයට අපි මේ මේ මම මගේ රුචිකත්වයේ මගේ මනාපේ මගේ ඡන්දේ මගේ ප්‍රේමේ කියලා අපි වර්ණවල යම් යම් වර්ණවලට කැමති අනිතර කැමති නැහැ. ශබ්දවල යම් යම් ශබ්දවලට කැමති සාමියවට කැමති නැහැ. ගන්ධවල මේ මේවට කැමති සුගන්ධ ගන්ධ කියලා දෙකට කඩා ගන්නවා. රසවල මේ රසයට කැමති මේ රසයට කැමති නැහැ කියලා දෙකට කඩා ගන්නවා. අහසෙන් මේකට කැමති මේකට කැමති නැහැ කියලා කඩා ගන්නවා. මේ කඩා ගැනීම නිසා අකමැති දේ වෛර කරනවා. අම අර කැමැති දේ මුඛාද බදාගත්තා වගේ අල්ල බදාගන්නවා. මේක පරිග්‍රහිතයට හේතුව අජෝසනිය කියලා පරිග්‍රහිත නිසා ආරක්ෂාව මච්චරිය පහළ වෙනවා. මොකද මේ පරිග්‍රහිත හේතුව අජෝසනිය යම් යම් දේවල් වැඩිපුර ඇසුරු කරලා ඒකට ගෙවැදී රිංගා ගැනීම මම කියා ගැනීම නිසා ඒක එහෙම සිද්ධ වෙනකොට ඒක දිගේම යනකොට ඒ රුචි අරුචිකම් ටික විතරමයි Tamanට වෙන්නේ ඊට විකල්ප මොනවාක්වත් දෙන්නේ අරදී తත්‍ර తත්‍රාවිනන්දනී කියලා අහුවෙච්ච එක අල්ලගන්න. තණ්හාව එක ලක්ෂණයක් තමයි යායත්තනා පොනෝ භවිකා తත්‍ර తත්‍රාවිනන්දනී. අපි ගොම කුරුමිනියක් වුණා නම් ගොම්බෙට්ටක් අල්ලගන්න. කරපොත්තෙක් වුණා නම් ඉඳුල් ටිකක් අල්ලගන්න. බල්ලෙක් කබරෙක් වුණා නම් බල්ලෙක් වුණා නම් මිනිස්සුගේ අසුචිත් අල්ලන. කබරෙක් වුණා නම් කුණු වෙච්ච කුණක් අල්ලන. දැන් මේ මේ නදී චික් කීතර ගොම්බෙත්ත ගොම්බෙත්ත කල්ලා ඉන්න ගොමුරු වෙන දකින්නට චික් කියලා හිතනවා. ගොමුරුක වෙච්ච දවසක අනේ බුක උඩ තියාන අරක තල්ලු කරගෙන යනකොට රට රාජ්‍යයක් හම්බුනා වගේ ඌගෙන් කිව්වොත් එම අපි මේ යන්නදන්නේ මේ කම්පියුටර් ගායක තීස්සු දෙක කම්පියුටරේ කන්නේ මේ බලපන් මට ගුඩියක් පිටින් හම්බුනා කියලා අර ගොම්බෙට්ට තමයි පෙන්නන්නේ යන යන තැන අල්ලන. යන යන තැන අල්ලන. ඒ අල්ලගත්ත දේ කොච්චර බැඳලා තියෙනවද කියනවනම් Tamante එක අයින් කරන්න ඕන වෙච්ච දවසේ තේරෙන්න පටන් ගන්නවා එකක්වත් මං අල්ලනවට වැඩිය වේගෙන් ඉව්වා අපි අල්ලගෙන තියෙනවා. ඒ නිසා අයින් කරන්න ගියාම කොල්ල ගුලියක් ගලවන්න ගියා වගේ අල්ලන අල්ලන ගැන ගැහෙනවා. ඉතින් ඒ නිසා අපිට ඉස්ලාම දරගන්න වෙනවා මුළු ලෝකෙම මේ ආර්ථිකය හරහා, දේශපාලනය හරහා, සමාජ විද්‍යාත්මය හරහා අල්ලන්නයි හදන්නේ. ඒ මුළු හදලා තියෙන මුළු ආර්ථිකය අධ්‍යාපන ක්‍රමය සංසාරේ හැම දෙයකම කරන්නේ Tamange අරස්සාව සඳහා මුදල් ටිකක් අල්ල ගන්නවා, නිලයක් අල්ල ගන්නවා, තාන්න මානකයක් අල්ල ගන්නවා, දැනුමක් අල්ලගෙන ඒ හරහා තමයි අපි පෙන්වන්න හදන්නේ මමත් අසවලයි කියලා. ඉතින් අපිට අරසාවක් දෙයි කියලා. නමුත් ඒව අල්ලගත්ත මිනිහයි නැති මිනිහයි අතර දුකේ මොන්නම වෙනසක් නැහැ. අල්ලගත්ත ඔක්කොටම හම්බ වෙන්නේත් නැහෙනේ. හම්බ වෙච්චි දිනු වෙච්ච මිනිස්සයා හම්බ වෙන්නේ නැහැ කියලා කනගාටු වෙච්ච මිනිස්සු අතර දුකේ වෙනසක් නැහැ. ඒ නිසා මේ අල්ලගෙන ඉල්ල අවසාන සිද්ධ වෙලා තියෙන්නේ නඩපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒකේ භයානකම තේරෙන්නේ සර්වඥාන්සේ දේශනා කරන විදිහට මේ අල්ලගත්ත දේ තියෙන ආදීනව දැකලා ගලවන්න ගිය දවසේ ඒක මොන තාලෙවත් ගලවන්න බෑ මොකද බලනකොට අපි ඒක අල්ලගන්නට වැඩිය සර වේගයකින් ඒක අපිව අල්ලගෙන තියෙනවා මේ හදිහට මේ යකඩයක් මලකට කනකොට මලකඩේ යකඩේ අල්ලපදා ගන්නවා වගේ ඒ කාගෙන යනවා ඉතින් ඒ නිසා අපිට භාවනාවකදී අපිට පුළුවන් නම් යම් ආකාරයකට මේ පරිග්‍රහිත මේ අදහට අල්ල බදාගෙන තියෙන දේවල් ටික දැකගෙන ඒකත් මගේ අවිද්‍යාවත් අතර පුදුමාකාර එකිනෙක අල්ල බදා ගැනීමක් තියෙන නිසා මට මේ අල්ල බදා ගැනීම කියන ධර්මතාවය අල්ල බදා ගැනීම කියන සංදර්භය සංසිද්ධිය දිහා බුදුන් දකින ආකාරයෙන් බලන්න රහතන් වහන්සේ නමක් බලන විදිහට බලන්න. ඒ සඳහා මගේම පරිග්‍රහිතය, මගේම තියෙන මේ අල්ලබදා ගැනීම පරිශ්‍රණයක අමුතරෝගයක් කරගන්න පුළුවන් නම් අන්න ඒ දෘෂ්ටි කෝණය තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ විපස්සනාට පරිග්‍රහිතේ අමුතරෝගයක් වශයෙන් අවශ්‍යයි. අනුන්ගේ පරිග්‍රහිතකේ මේ විපස්සනා කරන්න බෑ. ආපු නැති පරිග්‍රහිතකින් කරන්නත් බෑ. එන්න දින පරිග්‍රහිතකින් කරන්නත් බෑ. මේ දැන් මේ මොහොතේ අල්ලගෙන තියෙන අල්ලගෙනilla හරහා තමයි ඒක කරන්න වෙනවා. ඉතින් එතකොට එවැනි ධර්මතාවයක් පරිග්‍රහිතය කියන අපි කෙලේශයක් කියලා ගමු මේ කෙලේශය අපි මුලමදාක වශයෙන් දැක ගන්න මොන විදිහේ උපක්‍රමයක් නිබ්බානගාමිනි ප්‍රතිපදාවද සර්වඥාන්සේ දෙන්නේ කියලා කිව්වොත් සර්වඥාන්සේ මේ එකකින් එකක් ප්‍රතිස්ථාපනය කරන ඒකට කියනවා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා ක්‍රමයක තමයි මේක ගලවලා දාන්නේ. ඒ නිසා අපි කරන්නේ තද්ද බල තදපල විදියට ඝන බහල විදියට අපි අල්ලගෙන හිටියානම් මට මේ වර්ණ රූපය අත්‍යවශ්‍යයි කියලා. ඒක නැත්නම් මරණා මට මේ ඕනමයි කියලා අපි දඟලලා කරලා කියන අපි දානය මාර්ගයෙන් අපි බලනවා ඒක කාට හරි දීලා ඒ තමයි රුචි කරන දේ කාට හරි දීලා ඒ හරහා තින කියන එක අරගෙන දීලා දාන. ශබ්දෙකුත් තියෙනවා පිටාම ප්‍රිය කරන පනවාගේ රකින්න බලනවා එකෙන් ටිකක් අඩවන්න. ප්‍රිය කෙනෙකුට හරි ගමන්න නදන්න කෙනෙකුට හරි ඒක දීලා බලන්න. ඊටසේ ගන්ධ රස පහස ආදී වශයෙන් අපි දසදාන වස්තු වශයෙන් කරන්නේ අපි ප්‍රියමනාප අපි තාවත් අපිට වරදින්නේ නැති ධාර්මික හම්බ කරපු දෙයක් ආකාරයෙන් දෙන්න දෙන්න බලන්න. ඒ දීම හරහා තද බල ඝන බහල පරිග්‍රහිතය අපි අදාළයි. ඒ අතහැරියාට පස්සේ අපිට කුසල් කියලා එකක් අපි අල්ලන්න පටන් ගන්නවා. මම මේ දාන දීපු ළමයට ගොඩක් තින් තියෙනවා කියන. එහෙම නැත්නම් ජීසිත සම්බන්ධ ආමිෂ වස්තු අතහැරලා අපි නිස්සාරණ සිත වශයෙන් පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ බුදු ඇලිල්ලක් අල්ලනවා. ජීවතම දක්ෂණය ඒ කියන්නේ ඉඳලා. ඒ නිසා ගිය බලහින්න කවදාද පැවිදිෙන් නම් වෙන්නේ කියලා පැවිදි වෙලා අල්ලන ඇල්ලිල්ල. ඒක මේ ඔය බ්‍රහ්මයාට තේරෙන්නේ නැති ඇල්ලිල්ල කවුවේ. ඒක ඇල්ලුවට පස්සේ අර ගිහි දුකේ වගේම දුකක් වෙනවා. නමුත් සර්වඥාන්සේ නිකන් කියනවා ඒ ගිහි දුකට වැඩිය පැවිදි දුක හොඳයි. ගිහියෙකුට තියෙන ගේයසිත දුක දරුවා මල්ලා නැතිවීම නිසා වස්තු භෝග නැතිවීම නිසා ඇතිවෙන දුක වගේ තමයි පැවිදුණාට පස්සේ කිසිම අඩුවක් නැහැ. නික්කම්මසිත දුක කියලා જાතියක් තියෙනවා. ඒ ජීයසිත දුක ගොරෝසුයි, අර ඝන බහලයි. ඒ වෙනකොට නික්කම්මසිත දුක වෙනුවෙන් අරක නිසා මේක දීලා දාන්නේ. ඊට පස්සේ ගේසිත සැපක් කියලා එකක් තියෙනවා. ගෘහසිත සැපක්. නික්කම්මසිත සැපක් කියලා තියෙනවා. ගෘහසිත සැප, නික්කම්මසිත සැප මාර්ගයෙන් දීලා දාන්නේ. ගේසිත උපේක්ෂාව කියලා එකක් තියෙනවා නිකම්මනස උපේක්ෂාව කියනවා මේක මේකෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා අර ඝන බහල ගොරෝසු පරිග්‍රහිතය ඊට වැඩිය සියුම් වෙච්ච පරිග්‍රහිතයකින් අයින් කරන්න කියනවා ඉතින් ඒ අයින් කිරීමේදී පරිග්‍රහිතේ නම් තියෙනවා ඉතල තියෙන ගොරෝසු ඕන කෙනෙකුට පේන වැగిරෙන පරිග්‍රහිතයක් ඒ වෙනකොට දැන් සියුම් පරිග්‍රහිතයක් අල්ලගෙන ඒකට අපි කියමු ඝන බහල් පරිග්‍රහිතයක් කියමු ආමිෂ සුඛය කියලා ඊට පස්සේ අපි නිර්ාමිෂ සුඛය ගත්තයි කියන්නේ. නිර්ාමිෂ සුඛය ගත්තට පස්සේ ඒ නිර්ාමිෂ සුඛය උපේක්ෂා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. උපේක්ෂා ප්‍රතිස්ථාපනය කරනකොට සුඛය ගත්තේ ඇත්තටම දුකක් ගෙවම් කරලා ඒ දුක් සැප අල්ලගෙන ඉන්න වටිනවා. මහන්සියෙන් හම්බ කරපු දෙයක්, ධාර්මිකව හම්බ කරපු දෙයක්. නමුත් ඒ සුඛය දුකක් බවට පත් වෙනවා ඒක විපරිණාම වෙන නිසා කවදා හෝ උපේක්ෂා මාර්ගයේ මේ අල්ලාගත්ත සුඛය ප්‍රතිස්ථාපනය කෙරුවේ නැත්තම්. ඊට පස්සේ මේ උපේක්ෂාට ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් නම් මම දුකත් ගෙවම් කරලා සැපගත් සැපත් ගෙවම් කරලා උපේක්ෂාවට ගත්තා. මේ උපේක්ෂාවට ගියාට පස්සේ තේරෙනවා අපි සංසාරේ මෙතෙක් කල හිටියේ මේ අන්ත දෙකේ සැප දුක දෙක හොයමින් ඒ නිසා අපි මේ වෙලාවේ කරපු හැමදේම දුකට හිටිනවා. දැන් නම් යන්තම් උපේක්ෂාවේ හිටියා. අන්න එතෙන්දී Taman අතීතය දිහා බැලුවාම පේනවා මොන තරම් තකතිරුකම්, මෝඩකම්, මරිකම්, අමනකම් මේ සංකාරේ පුරාට කියලා. උපේක්ෂාවට ඇවිල්ලා උපේක්ෂාව පටල වෙන්න. උපේක්ෂාව පදම් වෙන්න. අදින්චි වෙලා හොඳට උපේක්ෂා තමන් ගෙදර බාටපත් වුණාට පස්සේ තේරෙනවා මේ උපේක්ෂාව වෙනකොට අපි මෙතෙක් කල සංසාරේ හැම ප්‍රයත්නයකින්ම කෙරුවේ මේ සැප දුක දෙක එළෙලු. උපේක්ෂාව දන්නේ නැහැ. එදාට බුදුරජාණන්සේ කියනවා උපේක්ෂාවට ගිහිල්ලා පටල වෙච්ච දාන වල තේරේ අවිද්‍යාවේ තමයි. මම මෙතෙක් පුළුවන් කාටක් කියලා හැකියකම් කියලා කුසලකින් කියලා කෙරුවේ මොනවද? මේ කෙලෙස් වැగిරෙන්න ඕන කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රුචි, මනාපකම් පෞෂත්ව වඩපේ. උපේක්ෂායිනෝර පේන මේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමයි විද්‍යාව කියන්නේ. අනු කොච්චර තකතිරුද කියලා දන්න එකට විතරමයි මේ භාවනාව අපිට හම්බෙන්නේ. එහෙම නැතු මොනම වෙන ඥානයක්වත් මොනම වෙන විද්‍යාව කියලා මේ කැට කරලා ගන්න පුළුවන් දහතුන් ආංශලා වගේ මොකක්වත් නැහැ. අපි කොච්චර තකතිරුද කියලා දැනගන්න. ඒක නිග්‍රහ කරන ස්වරූපෙන් නෙවෙයි උගන්වන්නේ. නිග්‍රහ කරන ස්වරූපෙන් ගත්තොත් නාස්තික වෙනවා. උච්ඡේදවාදයට වැටෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට භාවනා කරන පිරිසකට සාර්ථක වෙච්ච කෙනෙකුට භාවනා සාර්ථක වෙච්ච කෙනෙකුට මේකට පොඩි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපි මේ කාම ලෝකයේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විනුවෙන් විඳිනා නොවිඳිනා දුකක් නැහැ. ඒකට මම ඉච්චර වෙලා ගන්නෑ. නමුත් ඒ ඒ දුක් ඒවා උපයන්න බොහොම අමාරුයි. ඒ අමාරු උපයපු දේ අපි යම් ආකාරයකට ධාර්මික විදියට ගෙවම් කරලා අපි ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම උපයන්න මේ උත්සාහය අර කියන දේවල් වලින් తాවකාලික වෙන් වෙලා හෝ ආධිනව සලකලා පැත්තකට දාලා ඒකට අපි ශ්‍රද්ධාවක් උපදවා ගන්නවා මේ බුදුන් කෙරේ ශ්‍රද්ධාව, ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව, සංඝයා කෙරේ ශ්‍රද්ධාව, තමන්ගේ සීලයේ කෙරේ තියෙන මේ ශ්‍රද්ධාව අපිට ආධ්‍යාත්මික සුඛයක්, ආධ්‍යාත්මික පිරිචිකතියක් කරන් දෙනවා. ඉතින් ඒ නිසා අපි අර කාම ආශාව, කාම ඡන්දය, කාම මිත්‍යාචාරය ඒක තියාගෙන මේක කරන්න බෑ නිසා අපි ඒක පොඩ්ඩක් ගෙවම් කරලා මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊට පස්සේ අපිට තේරෙනවා මේ හිතේ තියෙනවා යම් කිසි වේගයක්, වීරියක් ඉදිරියට යන ස්වච්ඡන්දයක් ඒක හරහා ගියොත් අත්නෝමතිකව ඒක උපයන්නෙම කාමයි. ඉතේ ස්වરૂපයට තිබ්බොත් කුඩල්ල තෙතට අදිනවා වාගේ කුඩල්ලා සීතලට අදිනවා වාගේ නොහික්මිච්ච හිත භාවනා නොකරපු හිත ස්වභාවයෙන්ම අදින කාමයට. ඒ නිසා ඒ කාමයට අදින හිත අල්ලලා සද්ධාවේ පිහිටවන්න එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්න පුදුමාකාර වීර්යයක් අවශ්‍යයි. ඒ වීරිය මේ ගඟ දිගේ ඉහළට පේනන වීරිය. ලෝකයා මෙච්චර කාමේ ගත කරද්දී ගඟ දිගේ ඉහළට පේන වීරියක් අවශ්‍යයි. ඒකෙන් ගොඩනෙක් වැඩ. කලාතුරකින් කෙනෙකුට තමයි මේ වීරිය තියෙන්නේ ඒක කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද හේතුව උත්සාහ කරන ප්‍රමාණය දිහා බලනකොට වැටෙන ප්‍රමාණයත් එක්ක බලනකොට සම කරලා පෙන්වන්න පුළුවන් අලුත් අවුරුද්දේ තියෙන ග්‍රීස් ගහින කියන දෙල්ලම තමයි. ඔක්කොම වට වැඳගෙන නටනවා. නැටුවට එක මිනිහයි පුඩ යන්නේ. අනිසේරම පස්සට ගන්න. කඩේ ඉන්න කට්ටිය අපිට ගන්න. ඒ කියන්නේ ඒක ලොකු ජාතික ක්‍රීඩාවක්. මේ භාවනාවට පෙළෙමන ඔක්කොම රස බිම යනකට තියෙනවා. අංග පුරා ග්‍රීස්. ගෙදර ගිහලා නාලවත් තේරෙන්න බැරි මට්ටමක් තියෙන ගෙදර මිනිස්සු කියනවා මගුලක් කරගත්ත දැන් අර බලපෑ ඇඳුම් ටිකක් තියෙනවා ගෙදර කියන මොච්චර මොකක්වත් නැහැ කියලා ගෙදර මිනිසුන්ට ජාතික මට්ටමේ විහිළු සපයන එක තමයි ඔය ග්‍රීස් ගන්නගෙන කට්ටිය කරන්නේ භාවනාකාරව ඔය ටිකම තමයි කරන්නේ. මොකද මගට යනකොට ඔය වීර්ය බුදුමාහා විදිහට කෙරේ. ඔය පණ ගන්නකොට තියෙන ඔය ධෛර්ය මොනවත් නැහැ. ඉස්සරහට යනකොට බුදු විදිහට මේක පාවා දෙන්න හිතනවා මේ සටන. ඒ නිසා ඒක දිගට පවත්වන වීර්ය කියලා කියන්නේ අමානුෂිකයි කියන වචනේ මම පාවිච්චි කරා. ඒ දිගට යන්න එවස අමානුෂික වෙනවා. මේ මානසික මානසිකට දරන්න බෑ මේ වෙලේ. ඊට පස්සේ අපි හිතමු සතිය කියලා සතිය කියලා කියන්නේ එළබෙන ඕනේ අරමුණකට මේ පරිග්‍රහයක් නැතුව තෝරා බේරා ගන්න නැතුව එන දේ දිහා ඇති හැටිය බැලීමට ගන්න ප්‍රයත්න. මොකද අපේ හිත හැමදාම අපේ රුචිය වර්ධනය කරගන්නත් නොරුචිය අයින් කරන්නත් ඊබේම හිත මෙහෙවනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බීජ කයිජන මහන්සියෙකුට රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන පහම තියෙනවා. ඇහ කන දිවනාසය කය මන කියන ඔක්කොමත් තියෙනවා. නමුත් එයා අල්ලන්නේ වැඩියෙන්ම ආස්වාදය කියන දෙන්න දෙයට ඇදලා යනවා කියන එක අර බල්ලෙක් අසුචිත අදින්නා වගේ. යකඩ කැල්ලක් කාන්දමකට අදින්නා වගේ මම කරන දේකුත් නෙවෙයි අනු කරන දේකුත් නෙවෙයි දෙන්නේ කිපදලා කරන දේකුත් නෙවෙයි ආම්බෙකුත් නෙවෙයි. ඊ ඇදලා යන එකට මේම රුචිය බලපාන්නේ අසතිය නිසා. සතියෙන් හිතියෝ ඒ මනසට තේරෙනවා මේ වගේ තැනක ඉඳද්දිත් අරමුණක පවත්තන්න කියන කොච්චර අමාරුද. ඊට පස්සේ අපි වීදියට බැසතර පස්සේ අපි ක්‍රියාත්මක අපේ තුල ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රය. තන්නේ ක්‍රම මාර්ග බලවේගයක් ගන්න. තන්නේ කර කෙලෙසයක් වැඩ කරා. ඉතින් ඒකකොට සංවේගය පහළ වෙනවා. අනේ අපි කවදාද එවැනි තැන් වලින් හිත බේරගන්නේ කියලා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා භාවනා මධ්‍යස්ථාන වීල වාඩි වෙලා සතිය පිටවගෙන සක්මණේ සතිය පිහිටවගෙන භාවනා බන්ධ්‍යස්ථානයේ අනිකුත් වැඩ කරනකොට සතිය පිහිටවගෙන තමයි අපිට පුළුවන් වෙන්නේ වැඩක් කරනකොට අරමුණු රාශියක් එනකොට ඒ අරමුණු රාශියේ ඇබ්බැහියට වෘද්ධට රුචියට ඇදලා ගියොත් හිත කෙලෙසි. නමුත් මේ ඇදලා යන ගතිය දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට බේන්න පටන් අර ගන්නවා ආරඤ්‍යගතෝ අරුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ කියලා බුදුහාමුදුරු කිව්වේ දේශනා කරේ නුපුරු මනසකට පුරුදු මනසකටවත් අර වගේ තැනක කරන්න අමාරුයි ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂා සහිතව මේ සතිය වඩ아가න අපි ජීවු කරගෙන යන්න අපි මෙතෙක් දන්න භාෂා ශාස්ත්‍ර වලින් ප්‍රයෝජනක් නැහැ කියන්න බෑ. ප්‍රයෝජන කියන සුතුමි ඥාන ටික අවශ්‍යයි. චින්තා විඥාණයට අවශ්‍යයි. නමුත් ඒකේ සාර්ථකත්වය 100%ක්ම හම්බයක්. පහන සතිය පිහිටවන්න යන කෙනෙක්ගේ සාර්ථකත්වයේ 100%ක්ම හම්බයක්. කාටවත් කියන්න බෑ මම උඹට ඒකාන්තයේ සතිය පිහිටලා දෙන්න කියලා. මොකද ඒක නිර්වචනය කරගන්නවා කියන්නේ කමාවි. ඊට පස්සේ සතිය ආරයන සමාධිය ඇත්තටම අද භාවනා ලෝකයේ කුඩු කාර්යෝ කුඩු වලට බැහි තියෙන වෙලාව තියෙනට වැඩිය භාවනා ලෝකයේ සමාධියට බැහි වෙනවා. නරක දෙයක් නෙවෙයි. මොකද සමාධියෙන් විතරයි අපිට මේ ධිට්ඨ ධම්ම සුඛයක් ලබන්න පුළුවන්. ඉතින් එන උඩු කාර්යය කරන වැඩි තරක් නැහැ. උන්ට ජොලියක් තියෙන නිසා නේ ඔය අම්මගේ මාළේ කුල් හරි ගහන්නේ. ඒ පස්සේ ස්පර්ශයක් නැතුව නෙමෙයි කරන්නේ. ඒ නිසා අපි බුදුම ආශාවක් තියෙනවා අපි පරියන්කික සාර්ථක අසාර්ථකත්වයේ මනින්නේ තනි කරම සමාධියෙන්. මේ තරම් අපි සමාධිය ඇති කරන්න කැමතියි. ඊට පස්සේ ප්‍රඥාවට. ඉන්නේ පරිග්ගහිතය ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ විස්තර කරනවා අපි අර සියලු කාමභෝගී සම්පත් අතහැරලා නෑදෑ විදිහට අතහැරලා වස්තු භෝග අතහැරලා මේ දැන් කරන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම දිනු කරා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවටපත් වෙනවා. බල ධර්මයක් බවටපත් වෙනකොට බොහෝම ලස්සන කතාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා ඉන්දිය ධර්මයක් පරධර්මයක් වඩපත් වීමේ හැවාරින අවස්ථාව. මෝරණ අවස්ථාව, වැඩි විපත් වෙන අවස්ථාව, කෙල්ල ලොකු වෙන අවස්ථාව කියලා තියෙනවා. අන්න එහෙම එකක් වෙන්නනවා. ඉන්දිය ධර්මයක් බල ධර්මයක් පාටපත් වෙනකොට පරිසම්පදා මාර්ගයේ තියෙනවා බල කතා කියලා පොඩි පරිච්ඡේදයක් අන්නේ කියලිනවා. ශ්‍රද්ධාව අල්ලගැනීමෙන් උඹට දුකක් එන්න ඉඩ තියෙනවා. අච්චර කාමවස්තු වේදන් කරලා ඒ කාමවස්තු පූජා කිරීමේ ලාවන පිනහරහා ආගමික හැඟීම හරහා ආධ්‍යාත්මයලා Tamanට ඇතිවෙච්ච මේ සද්ධාවම දුක්ඛ ධර්මයක් කියලා. ඒ සඳහා එච්චර ජීවිත පරිත්‍යාගයෙන් ගඟට ඉහළට යමින් යන්නාසේ රැකගෙන ආපු මේ වීරියත් උඹට දුක වෙනස පිටනවා කියන්නේ. අපි මේ පැල් බැඳගෙන හද උපේන සතියත් දුක වෙනස පිටනවා කියන්නේ. අපි මේ උදාම ආයාසයක උපයන්න හදන සමාධියත් දුක වෙනස පිටනවා. ඒ හරහා ලැබෙන ප්‍රඥාවත් දුක වෙනස පිටනවා. ඒ නිසා ඉන්දිය ධර්ම මට්ටම දක්වාම ඒවා වැඩිවීමට ලොකු උත්සාහයක් කරනවා. නමුත් බලයක් බවට පත් වෙනකොට මේ මිනිස්සයා භාවනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වෙනකොට අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියනක බුදුහාමුදුරන්ගේ මේ මන්ත්‍රය ජප කරන්න අපිට ශ්‍රද්ධාවක් ඇති කරගත්තට පස්සේ ඒ ශ්‍රද්ධාව අශ්‍රද්ධාවක් මගින් ප්‍රතිස්ථාපනය වුණා. ශ්‍රද්ධාව කැඩලා ගියා. ලකෝ චිත්ත පීඩාවක් වෙනවනේ. මම මෙච්චර ලස්සන සත්‍යයෙන් කන්නේ මම සද්දා නැතුණා කියලා. එතකොට මේ කම්පනය අදහව අශ්‍රද්ධාව මාර්ග ප්‍රතිස්ථාපනය වුණා. සද්ධා කරනකොට පස්සේ කම්පනය තියෙන තාක් ශ්‍රද්ධාව දුක පිණිසිනවා ඔබ පුරුදු කරන්න ඕන කොච්චරද කියනවනම් ශ්‍රද්ධාව අශ්‍රද්ධාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනවත් කම්පන වෙන්න. මෙතනදී තේරෙනවා අපි ශ්‍රද්ධාව කොච්චර කදිසද අල්ලගන්නවා. මේ උච්චර උපයාගත්ත ශ්‍රද්ධාවත් අනිත්‍යයි. දුක පිණිස පිටනවා සංස්කාර ධර්මයක්. ඒක එනවා යනවා. මේ එනකොට සන්තෝෂ වෙන්නයි යනකොට කනගාටු වෙන්නයි ගත්තොත් උඹට කවදාකවත් ශ්‍රද්ධා බලය කියන එක ඇති කරන්න බෑ. ශ්‍රද්ධා බලය කියන්නේ මොකද්ද? එනකොට යම් ශේද යනකොටත් ඒ වගේම නොසැලෙන මනසක් ඇති කරන්න පුළුවන් නම් අන්න පරිග්‍රහිතේ නෑ. ශ්‍රද්ධාව දැඩි කොට බදා ගැනීමක්. ශ්‍රද්ධාව පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ සඳහා පමණයි. මේක කවදාකවත් කියලා දෙන්න නරකයි ඉන්ද්‍රිය මට්ටමට සද්ධා ඇති කරගත්තේ නැති කෙනෙකුට. නමුත් සද්ධාව කවදා හරි ඉහළට යන්න නම් ඒ දක්වා ඇති කරපු සද්ධාව පාදගෙන තමයි අද්දා තිබුණත් හොඳයි නැත්නම් හොඳයි දෙකේදීම නොසලෙට මනසක් ඇති කරගත්ත දවසට තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙන්නේ. ඒ වගේම කුසීතේන කම්පතේති විරිය බලක්. අපි භාවනා කරන බොහෝම ආශාවෙන් සක්මන් කරලා යනවා. බිල්ල කඩා වැටෙනවා, නින්දට වැටෙනවා කුසීතේ. ඉතින් ඒකට තද බයක්, බයකට ඇති ලැජ්ජාවක්. ඒ වගේම චකිතයක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා. බාන මෙච්චර කරගෙන ඇවිල්ලා නිවාඩු දාගෙන ඔක්කොම කරලි වල යාකට යතුරුම එකක් තියෙනවා නම් එන්නම් කියලා පොරොන්දු වෙලාව දැන් යාකට දෙන්නේ නැතුව ඉතිරි. අනේ මේ වගේ විලැජ්ජ නැති වැඩක් කියලා ඒක පිළිබඳ ලොකු කම්පාවක් ඇති වෙනවා. ඒ කම්පාව තියෙන තාක්කල් ඒ සත්‍තහ ඒ වීර්ය සමන්ට දුකක් වෙනවා. කවදා හෝ කුසීතකම ආවත් වීර්ය ආවත් දෙකට සමසිත පවත්න්න පුළුවන්. එතකොට වීර්ය කියන එක අල්ලගෙන යනවා. කුසීතකම ආවත් ඒක ධර්මතාවයක් කරගන්නවා වීර්ය ආවත් ධර්මතාවයක් කරගන්නවා කුසීතේ න කම්පතිටි වීර්ය බල. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි කොච්චරක් එක හැකින්ද මේක දිහා බලන්නේ අපි හැමදාම වීර්යෙම නන්දු කරවනවා නමුත් කුසීතකම කියන ධර්මතාවය එහෙම නැත්නම් මේ චීන මිද්දේ කියන නීවරණය කදාකවත් හදාරන්න කැමති නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ වීර්යය තියෙන මාත්‍රාවක් වැඩි වෙන වීර්යය තියෙනවා අඩු වෙන වීර්යය තියෙනවා ඒ ඒ ක්‍රියාකාරකම් නැතුව වීර්ය හදාගන්න බෑ. වැඩි වෙච්චාම කියනවා පක්කහිත හිත කියලා තනිතේ මාත් වෙනවා මේ පරියන්කේදී මම නිවන් දකිනවා මේ පරියන්කේදී මම ධ්‍යාන ලබනවා කියලා තටමන දානවා. එහෙම නැත්නම් හොඳට ඔක්කොම හරි කිසි කෙනෙක් කහින්නෙත් නැහැ සත්‍ය කරන්නේත් නැහැ බබ්බා දොයි. කහිනකොට කහිනවට බයි. දොරාරිනවට බයි. හැබැයි ඔක්කොම හරි ගියාට පස්සේ ඒකට කියන්නේ මහා හොරයි කියලා. මහා හොරයි කියන්නේ ලස්සනට අපි plan එකක් කරලා ගයක් හදලා ඔක්කොම අවශ්‍ය කඩුම කඩුම දාලා ඔක්කොම කෙරුවට පස්සේ ගෙදරින් කියලා එනවා ගෙවර කඩන්න. පොරේ කඩන්න කියන. ඒක තමයි නිින්ද එන්නේ. දති එකක්කමක් කිසි එකක්කමක් මැස්සේ මොකෙක්වත් නැතිලා. නිින්දෙන් වෙලා බාහිර දෙකක් හරි කහන කැහිල්ලක් තියන නිින්දේ තමයි කියලා. මැස්සෙක් වහන නිින්දයක් කියලා බලන්න. කයිනවන කවුරු නිින්දයක්ද බලන්න. එතකොට ඒකට වෛර කරනවා. මොනවක් කරන්න නැති වෙච්චාම මේ දෙකටම නොසලෙන මනස ඇති කරගන්න පුළුවන් නම් පග්ගහිතේ සම්බන්ධව එමෙතන මේ වීර්ය වගේ සුද්ධ ධර්ම එනකම් වීර්ය වගේ ඉන්ද්‍රිය ධර්මයක් වුණත් ඇල්ලීමෙන් හරියටම පුරුෂයෙක් පරිස්ත්‍යක් අල්ලගත්තා වගේ. නැත්නම් ස්ත්‍රියාවක් පරපුරුෂයෙක් අල්ලගත්තා හා සමාන දුකක් දෙනවා. නිසා වීර්ය පිළිබඳ අපි කටයුතු කරන්න ඕනේ. උනත් හොඳයි, උනත් හොඳයි කියන්නේ. මේක හරි ලස්සනම කැල තමයි සතිය. මොනවද පටන් ගන්නකොට කියලා පටන් ගන්න අපි සතියයි දියුණු කරන්න හදන්නේ. ඒ නිසා ගෙදර යනකොට ලොකු පැකට් එකක් අරන් යන්න හම්බ වෙනවනම් සතිය හරිය සෝක්. වෙන්නේ මොකද්ද අර භාගෙට ලියාගෙන ඉලච්ච මම අනන්තවත් කියවා එළිය ප්‍රශ්න ලිපි කරනවා බුලන කර්මා කළ ඉදිරිපත් කරන්න කියලා වෙනතර තිබුණ තනවත් යතුරු තිබුණ තන මතක නැති වෙනවා. ඔය සතිය කරන්න ගියාට පස්සේ වෙන දෙයක්. පුදුමාකාර රේල් පනිනවා. පීල් පනිනවා රේල් එකේ. පැනලි වලලා උතුරු දකුණ මාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කරලා කරලා කරලා ලැජ්ජ වෙලා පීඩිත පන්තියට පීඩිත තත්ත්වයටපත් වෙලා අපි යම් දවසක සතුට වෙන්න මට පුළුවන් සතියක් ඇති කරගත්තයි කියලා හිතනවා. ඒ නිසා අපිට එදාට එනවා භාවනාවේදී මට නම් දැන් සතිය ඉල්ල වුණා. මට නම් තව විනාඩි 5 10ක් යනකම් හොඳටම ෂුවර් ඊට අනපනෙ පිටපණින්නේ. ඒ වගේ මට හොඳටම තේරෙනවා මේ සක්මනේ දැන් මට පියවර ඕන තරමක් යන්න පුළුවන් විනාඩි ගාණක් යනකම් මේ සතිය කැඩෙන්නේ නැහැ. මම ගිතරතරේ වැඩ කරනකොටත් එනවා. දැන් නම් මට ඉල වෙලා තියෙන කවුරක්වත් නැහැ ගෝසාවක් නැහැ. මගේ හිතේ ක්ලාස් වෙලා තියෙන්නේ. මට මේ මේ පිටේ යන්න පුළුවන් කියලා ඒ සතිය ඉස්සරහටත් සතිය වඩ තියෙයි කියන විශ්වාසය නේද මට්ටමට යනකම් සතිය එනවා. ඒකට අපි සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන්. කියලා කියලා කරන්න පුළුවන් තරමට සතියේ. ඉතින් එහෙම සත්‍ය ආවම ඇත්තටම අර කැඩි කැඩි ගිය සත්‍ය තියෙන යෝගාවචරයට සතුටක් ඇති වෙනවා දැන් නම් අර ප්‍රයත්න හැටියට මේ ගහ දැන් වැවේ ඉන්න පටන් අරගත්තා හැදෙනවා කියන නමුත් ඒ කොච්චර කරත් ඒ සතිය ඉඳපු ගමන් පුදුමාකාර විදිහට පිටපැනලා ඒ වෙන මාතෘකාවක් දිගේ ගොඩාක් ළඟට කරලා අපව ගෙදර එනකොට හරි කනගාටුවක් ඇති වෙනවා අපරාධ ඔච්චර කරපු සතිය දැන් හිතවිල්ලක් දිගේ ගියේ ඔච්චර කරපෙක වේදනාතිකේ ගිහිලා ඔච්චර කරපෙකේ මේ සද්දාතිකේ ගිහිලා කියලා සතිය කැඩෙන හැම වෙලාවකම කනගාටුවක් එනවනම් මතක තියාගන්න සතිය පරිග්‍රහිතේ දාමු වෙලා සතිය අල්ල බදාගන්න. නමුත් කවදා හෝ යෝගාවචරයට මේ මේ මට්ටමේ කියන සතියකට අපි කියමු ඉන්ද්‍රිය සතිය කියලා. සති ඉන්ද්‍රිය කියලා. මේ සති ඉන්ද්‍රිය සතිබලයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ භාවනා කරනකොට සතිය පවතින වෙලාවදී පවතින බව දන්නවා. නැති වෙලාවදී නැති බව දන්නවා. සැලෙන්නේ නැති මනසක්. ඒක කමඨා සුත්ත කරනවා මට අහන්න හිතෙනවා අහන්න වෙනවා නැත්තම් භාවනාවකදී ධර්ම සාකච්ඡාවදී අපිට මතු කරගන්න වෙනවා. භාවනාවේදී සතිය තියෙන වෙලාවේදී සතිය තියෙනවා කියලා දැනගන්න අවස්ථාවක් ය අනික්ලාදේ සතිය නෑ සතිය නැති බව දැනගන්න අවස්ථාවක් ගත්තොත් මේ දෙකේ වඩා විචිත්‍ර කොයි එකද කියලා. ඇත්තටම විචිත්‍රයේ සතිය නැතිලා සංසෝධ දන්නවනම්. ඒකට ප්‍රධානම දේ තමයි නොසැලෙන්නේ. අති නැති වෙලා සැලෙන්නේ නැති වෙනකොට අපිට මොන සතියවත් අඩු ගානේ අල්ලවදාගෙන නැහැ. සතිය හෝ අල්ලවදාගත්තොත් පරිග්‍රහිතේ නිසා මච්චරියක් ඇති වෙනවා. මච්චරියක් ඇති වෙන භාවනා කරන කවුරුරි කහින කහින මනසත් එක තරහක් යනවා. විච්චර උරල මිනිහක් කහිනවනේ. ඒ එහෙට යන්නේ ලේසර් පාවිච්චි කරන්නේ කියලා. ඒ මාසුරුක මිනිහ අනිත් මගේ ලස්සනට හැදෙන වැඩන සතියද මේ මිනිහයා කෙනෙහිල්ලක් කෙරුවා කියලා. නමුත් අපි හිතුවොත් ඒ මිනිහා සතිය කැඩුනත් තිබුණත් දෙකටම සමහිත පවත්තන්න හදන කෙනෙකුට කැසක් ආපු ගමන් ඇත්තටම කැලෙනවා. කැඩනකොට ටිකක් මහසුරු ගම නිසා බනින්නත් හිතෙනවා. ඒ වුණාට කල්පනා වෙනවා නෑ නෑ මට තියෙන්නේ දැන් මම කියලා නෙවෙයි යටත් කැස්සාවේ යාගේ කැමැත්තට නෙවෙයිනේ මොන කරා කැස්සාවට පස්සේ ඒක පාඩ භක්කා කැහෙනවා. ඉතින් මගේ සතිය කැඩුනා. ඉතින් කැඩුණාට පස්සේ නොසැලෙන මනසකින් හිතියොත් පුංචි ලාභයක් තියෙනවා. ආය සතිය පිහිටවන්න හොඳ සුදුසු වාතාවරණයක් හැදෙනවා. සැලුනොත් පශ්චාත්තාප වුණොත් ඊගාවට සතිය පිහිටවන්න මානසිකත්වේ නැති වෙනවා. ඒක නිසා අපි එහෙම ගතියකින් සතිය වඩනකොට සතිය කරනවා. ටික වේලාවකින් සතිය එනකොට අපි මේ කැඩිච්ච එක පිළිබඳව පශ්චාත්තාපය වෙනුවට නැති සතියක් පිහිටියා කියන සතුට ගන්න ගිය දවසේ අපිට තේරෙට පටන් අර ගන්නවා සතිය කැඩෙන්නේ නැතුව මේ සතුට ගන්න බෑ. සතිය ගන්න කවුරු හරි කාලකන්ණියෙක් ඉන්නවත් ඕනේ. දැන් ඌ කාලකන්ණියෙක් නෙවෙයි කල්යාණ මිත්‍රෙක් වෙනවා. ඒ මේ මනුස්සයා හිතපු නිසා මට මේ මේ මට මේක හරියයි කියලා දන්නේ කැස්සට කැඩුලා නැහැ. කැඩුනට සතිය පිටවන්න පුළුවන්. කැස්සට කැඩෙන සතිය සදාකාලික කැඩිල්ලක් නෙවෙයි. අභෞගේ භාවයටපත් කිරීමක් නෙවෙයි. උඹේ දින දක්ෂකම තමයි පරිග්‍රහිත කරන්න බව හති වුණු සතිය ගැන ඔච්චර කනගාටු වෙන්න බයි ගාට පිටුණු සතිය ගැන පොඩ්ඩක්. සැලකිලිමත් වෙන්න නම් ගියේ දේ පළච්චාවයි. පශ්චාත්තාව නොවීම තමයි ඒ පශ්චාත්තාප නොවීමයි මානසික අසහනෙ නැති වෙනවා කියන්නේ. ඒකටමයි ටෙන්ෂන් එක වැඩිනවා කියන්නේ. ඒකටමයි පිස්සු නැහැ කියන්නේ. එහෙම නැතු මේ භාවනා කරන්න ගිහිල්ලා හදාගත්ත සත්‍යය දැන් භාවනා නොකරන කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් එම අනේ හරි වැඩක් නෑ මම භාවනා කරන්න ගිහිල්ලා සතිය පිටවගත්ත කෙනෙක් කියලා සතිය කඩවල කිව්වොත් අර මනස සතිය ගැන දන්නේ නැත්නම් ඉතින් පිස්සුන මොකටද ඔය සතිය මොකෝ කඩේ ගිහිල්ලා මොනවද ගන්න පුළුවන්ද උනේ මොකටද ඇත්තට මේ භාවනා කරලා හදාගත්ත විශ්වාසයක් නැති කියන්නේ. ඒකත් අපේ අතවාසියට ගන්න නම් කුක්කෙක් වගේ කී කර කරලා ඉන්ජුරිජු කිනවට ගන්න නම් කැඩුනත් සතිය, තිබුණත් සතිය දෙකේදීම සමයි සදා ගන්න මේ පරිග්‍රහිතේ කියන එක. සතිය වගේ කුසල ධර්මයක් පවා ඇල්ලුවොත් දුක දෙනවා. මගේ කියාගත්තොත් අල්ලපදාගත්තොත් දුක දෙනවා. මොකද ඒ කුසල ධර්මයත් අනිත්‍යයට යටයි. ඒ අනිත්‍යයට යට වෙන මේ කුසල ධර්මය අපි ගත්තේ වෙන මොන මඟුලකටවත් නෙවෙයි අකුසලයක් දුරු කරන්න විතරයි. අසතිය දුරු කරන සතිය ගත්තට සතිය අනිත්‍ය භාවයට ඉඳ තියාගෙන යනවා. ඒක නිසා ඒක සාරිපුත්‍ර සාන්තය සඳහන් කරන්නේ අපමාදේන කම්පතිටි සති බල. මේ ප්‍රමාදයට වැටුණයි කියලා තමන් ඉස්සත බැඳගෙන අඬන්න යන්නෙත් නැහැ. අනිත්‍ය කරලා තඩුවක් කරන්න යන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ. මේ සතිය ස්වභාවය මෙහෙමයි කියලා කැරෙනවා නම් කැරිච්චාවයි ඊගාවට මේක අහගන්න දෙන ගතිය තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඒකට තමයි අපි කල්යාණ ධර්ම කියලා කියන්නේ. මනුස්සයාට තියෙනවා ආන්නේ විදිහට මේ මේ සතියේ නැති භාවයට අපි සතියට අප්‍රමාදේ කියලා කිව්වොත් සතිය නැතිකම ප්‍රමාදේනේ. සතිය අප්‍රමාද නැ සතිය නැතිව ප්‍රමාදේ. ප්‍රමාදේන කම්පතිති සති බලයි. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගන්න දවසක ඒක උගාවක් සතිය වඩලා සතිය පිළිබඳව තෙල්ලක්කාරකමන කල්පනා කරලා විපස්සනානුකූලව කල්පනා කරලා ඇති කරගත යුතු දෙයක් ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සතිය සති බලයක් වඩපත් වෙන්න නම් ගොඩක් වෙලාට gedinda වැඩ කරනවා හරියන්කේ භාවනා ශාලාවේ ඉනකොට නෙවෙයි භාවනා ශාලාවේ මේ සතිය හඳුනගන්න නමුත් ඒක කැඩි කැඩි හැදෙන්නේ ගොඩක් වෙලාට gedinda වැඩ කරනවා ඉතින් හැම කැඩෙන වෙලාවකම හිතා ගන්න පුළුවන් වුණොත් ඔබ කැඩිච්චයි කැඩිච්චාවයි නමුත් මගේ ඊගායුතුකම තමයි හිත නරක කරගන්න නැතුව ඒ කරන නැවත සතිය ඇති කිරීම සුසු වාතාවරණය ගන්න ගියොත් පරිග්‍රහිතයක් නැහැ. අල්ලබදා ගැනීමක් නැහැ. මගේ කියා ගැනීමක් නැහැ. සතිය ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම සමාධිය වික්ෂිප්තේ නකම්පතිති සමාධි බලන් හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. ඒක මේ එකට පොඩි වෙලාවට මේ වැඩි පොඩි එකට දුමක් ගහුවාගේ බක්කාලා කොහොම විසිරලා යනවා. ඒ හොඳට ජීපුවක් කිට්ටා. දෑයට බතල් කලක ඇදලා ඇරියට පස්සේ තැරි ගහලා ගුවක් එක්ක විසිරලා යන්නේ හැමතැනම මේ වගේ හිත සමාලලට සම්පූර්ණ නන්නතරය. නන්නතර වෙච්චා වහ කනවා. භාවනා කරලා මේ සමාධි භාවනා කරන ඇත්තන්ට ඒකේ පරිග්‍රහිතේ කොච්චරද කියනවනම් වහ කනවා. ජයනාචි ඉන්න කාලෙම මේ ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර තැලිපියෙන් බෙල්ල කපා ගත්තා. මරණ චිත්තක්ෂණේ සමාධිය නැතිලා ගියා. ඉතින් ඉතින්ලා මට හැම ලෙඩක්ම නැති කරන්න පුළුවන් සමාධිය. සමාධිය වීසි දාපු ගමන් ලෙඩ රෝග යට කරගෙන ඉන්න පුළුවන්. නමුත් මරණ වේදනාව එනකොට මේ සමාධියට පශීභාවේ කඩලා යනවා. කඩලා ගියාට පස්සේ පුදුමාකාර අසන්නකමක් ඇති වෙනවා. සීදීනසකර. ඒ කාමයේ අසජි කියන ස්වාමීන් වහන්සේගේ එක සූත්‍රයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා අසජි සූත්‍රයේදී. ඒ ස්වාමීන් වහන්සේට ධ්‍යාන හතර කොච්චර වශී වෙලා තියෙනවද කියනවා ඕන වේදනාවක් ආවම චිත්ත පීඩාවක් ආවම ධ්‍යානෙ හිත දාලා ඒ අරපත් කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අයිතිවාසිකමකට මම මේ කියලාගෙන ඉන්නවා. නමුත් අන්තිම වෙනස ක්‍රමී ක්‍රමී ටික ටික ටික ටික ටික ලෙඩ වෙලා ශරීර දුර්වල වෙලා හිත දුර්වල ගියාට පස්සේ අර ධ්‍යාන වශයෙන් නැතිලා. නැසිකාට පස්සේ කායික සාධක වේදනා උච්ඡන්න වෙනවා. එතෙන්දී ඒ සාධක දෙන්න පටන් ගන්නවා මේ සමාධිය පිළිබඳව තිබුණ විශ්වාසය නැති වෙලා ඇති වෙච්ච විශ්වාස භංගත්වය නිසා මම අපායටයි. දැන් හිත තියෙන පුදුම සැලීමක පුදුම බයක පුදුම අසරණකම ඒකට උපස්ථායවතාලා කියනවා මට අනුකම්පා කරලා ගිල්ල සර්වචනාංශ පොඩ්ඩක් කියන්න පස්සේ ධ්‍යානසන්ට ආසක්තිය. මේ සූත්‍රෙ පිටක කියනකොට පේන හැම තැනදීම සර්වචනාංශ පයින්ඩියක් දුන්න පමණ සර්වචනාංශ වඩින්නේ නැහැ. නමුත් මෙතනදී වඩිනවා. වයින්කොට අර ලෙඩ ඇඳ ඉඳගෙන මේ ශාසනය නැගිටින්න හදනවා සර්වඥාන්සන් වගේ සර්වඥාන්සන් අවශ්‍යතාවයක් නැහැ. ඔය ලෙඩාගේ පහසු ඔය මට බලන් සිටින ඕම් ඇඳේ ඉන්නේ කියලා. ඉතින් ඒක අඬනවා. අඬන කියලා කියන්නේ තින් බුදුහාරක ගුණ දිහා බලාගෙන අඬනවා. සර්වඥාන්සන් උඹට යැපෙන්න පුළුවන් මේ වෙලාවේ ඉවසන්න පුළුවන් කියලා. මොනම විදියකින් සාති ඉවසන්න බෑ. යැපෙන්න බැරි තරම් දුකක් තියෙනවා. ඊට පස්සේ අහනවා ඇයි කියලා අනේ ශාස මෙච්චර කලකට මම කරපු සමාධිය බුදුන් විදිහට අත් උදව් කරුවා. නමුත් මේ වෙලාවේදී අත්‍යවශ්‍ය වෙලා ඕනම වෙලාවදී සමාධිය මට උදව් කරන්නේ. ඒ නිසා මගේට පුදුම වැටිල්ලක් වැටුණා. මම දන්නවා මෙන්න මේ වැටිච්ච හිතෙන් මැරෙන්න වෙන්නේ. ඒතර බුදුන් කියනවා අසජීමේ අනිකුත් සුණක් ප්‍රාප්තනේ වගේ. ඔබත් චිතනද මේ ශාසනයේ සාරය කියලා සමාධිය කියලා? නෑ. ඔබට සීල ගැන ප්‍රශ්නක් කියලා. ඒ කියන සංසේ සමාධිය වැටෙනකොට සීල නම් මොනවක්වත් නැහැ. එහෙනම් එච්චරම සුති. සීල පදනම තියෙනවා ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. ඒ නිසා සමාධිය සාරය වශයෙන් තියාගන්න යන්න එපා. ඒකට ගියොත් ඒ සමාධිය අනිත්‍යත්වයට පෙරලෙනකොට ඉච්ඡා බංගත්තේ තිබුණු සමාධියට වැඩිය ධර්මොයි කියලා අර මරණ චිත්තක්ෂණයේ දෙන ධර්ම දේශනාවෙන් ඒ ශාස්ත්‍රීය විපස්සනා ප්‍රතිඵල ලබන තැනට ගෙනියන. ඒ නිසා මේ සමාධිය පාවිච්චි කරන්න ඕනේ ආයුධයක් උපකරණයක් වශයෙන් විතරයි. ඒක නැතිවීමේදී විපස්සනා කරන කරාට හොඳ මේ පරිච්ඡේදෝපාදයක් පේන්න පටන් ගන්නවා. සමාධියක් ඇති වෙන්න අවශ්‍ය පරිසර සාධක තියෙනකොට සමාධියක් ඇති වෙනවා කියනක උඹටයි තේරෙන්නේ. ඒ සමාධියක් ඇති වෙන්න ඕන පරිසරය කරනකොට පස්සේ නැති වෙනවා කියලා අඬන එක නම් ඔබටයි කියලා කට ඔබට අඬන්න පුළුවන්. නමුත් ඒකත් අකටීරුකම කියලා තමයි කියන්නේ. මෝඩකම තමයි කියලා තියෙන්නේ මොකද හේතු ඇතිකල්ලි සමාධිය වෙනවා හේතු නැතිකල්ලි සමාධිය නෑ සමාධිය වෙනස් වෙන සුළු ඒ නිසා අප සමාධි බලයක් කරන්න නම් විචිත්තේන කම්පතිටි සමාධි බලය ඉත සම්පූර්ණ විචිත්ත උනාට මේකත් මනුස්ස හිතකට එන එකක් අස්කල් වල තියෙන එකක් නෙමෙයි මොකීව සන්තෝ ඊට පස්සේ ප්‍රඥාව සම්බන්ධයෙන් සම්පූර්ණ Tamanට කලකොල වෙන වෙලාවල් එනවා අන්‍ය විහිිත වෙන වෙලාවල් එනවා වෙනදා කරන ටිකවත් කරගන්න බැරි වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී අනේ මම වගේ කෙනෙකුට මිහිට වැඩි ප්‍රඥාවක් නැෙන්න ඕනේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒ අවිද්‍යාව, මෝහය ඝන බහල වෙච්ච වෙලාවේදී මේකත් ධර්මතාවයක්. මේකත් පටිච්ච සමුප්පාදයක්. හේතු ඇති කල්ලි මේක එනවයි කියන එක නැතර කරන කාටවත් බෑ. ඔබට තියෙන්නේ මෙච්චර බන භාවනා කරන මටත් මෝහේ තියෙන. ඕන්න මෝහේ ආපු වෙලාව කියලා ඒ මෝහේ දැක ගන්න පුළුවන් නම් හරියට ප්‍රඥාව ලැබෙන ප්‍රඥාව දැක්කා වගේම තමයි. ඒ නිසා මේ මෝහයට සහ ප්‍රඥාවට දෙකට සමසේ සලකනවා කියන එක කියන්නේ සාසනේ తాදී ගතිය කියලා. නොසලෙන ගතිය කියලා. මේ తాදී ගතිය හිතේ ධර්මී කර ගන්න නම් ඔය සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ධර්ම විශේෂ කියලා පරිග්‍රහිතය අල්ල බදා ගන්න ගතිය තමයි ප්‍රධානම බාධා. ඉතින් මම අර කියාගෙන ආපු කතාව නැවත කෙටියෙන් කිව්වොත් මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව අපි ඇති කිරු හුඟක් මහන්සිලා ඇස්තිස් මස්ලේ දන් දීලා ලේවලි නමුත් එහෙව් එක ආයක අතාරින්න වෙනවා කියන්නේ ඉදනිසා ඉදපචහස කියන විදිහට නැත්නම් අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා විදිහට චෝකතෝකං කණේ කණේ කියන විදිහට ටික ටික ටික ටික සද්ධා සද්ධා බලයක් බවට වීර්ය වීර්ය බලයක් බවට සමාධි සතිය සති බලයක් බවට සමාධි සමාධි බලයක් බවට ප්‍රඥා ප්‍රඥා බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ වගේම අපිට එන්න තියෙන කම්පනය කුපිත ගතිය ඇල්මරන එක. දුආන්තරන් ඇල්මරනකොට සද්ධාව තියෙනවා හොඳයි නැත්නම් ඒත් හොඳයි. වීර්ය තියෙනවා හොඳයි නැත්නම් ඒත් හොඳයි. ඔක්කොම සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදයක් හැටියට. අපේ මන අපේ අපේ පරිග්‍රහිතීට හාත්පසම වෙනස්. නමුත් ඒ සත්‍තහ විදිය සත්‍ය සමාධි ප්‍රඥාවත් අල්ලපු කෙනාට නිවන් නම් ලබන්න බෑ. කවදාකවත් ඒ මට්ටම පන්නන්න බෑ. මට්ටම පන්නන්න නම් ඒ සුචරිත ධර්ම વિશે පවා පරිග්‍රහිතී නැති කරන්න නිසා ඒ පංච බලවලට පස්සේ බුදුජානනාංශේ බොජ්ජංග ධර්ම විස්තර කරා. බොජ්ජංග ධර්ම වලටත් පංච බලම වගේම පිළිවෙලක් තමයි තියෙන්නේ. බොජ්ජංග වැඩුවට පස්සේ සති සම්බොජ්ජංකම් වික්‍රේ භාවේති ඉස්සල කියලා දෙන භාවිතක් කරන හැටි. සති සම්බොජ්ජංකම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පදින්සක් ගන්න පස්සේ. ඔබ සතිය දිහා බලනකොට බොහොම විවේකී. දැන් මේක තියෙනවා දැන් නැහැ. නැති වෙච්ච වෙලාවේදී ආතතියකින් බැලුවොත් සතිය පන්නතේ හිටින්නේ නැහැ. සති ශක්තිය බොජ්ජංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිකන් දඩයක් වෙනවා තමයි. කරදරයක් වෙනවා නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා. එතනදී හෝ පරිග්‍රහිතයක් තිබුණොත් තමන් තේරෙන්න පටන් ගන්නවා ඒ තමන් ආයාසයෙන් උපයාගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම පවා මේ භාවනාවට කොක්කක් වෙන්න ඉඩ තියෙනවා. බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. එතනදී තේරෙන ඇත්තටම මේ දුවදරුවන් පරිභෝග වස්තු, උපභෝග වස්තු අතරින් එක නෙවෙයි අමාරුට උංගාවක් අමාරුයි. මේ සතිය වඩනකොට සතිය නැති වෙලා යන වෙලාවේදී කනගාටු නොවී. ඒකෙන් තියෙන සංකල්පයක්. අති කියන්නේ සංකල්පයක්. ඒ නිසා පුත්‍රයන් සදා කර තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මහණින් මිනිස්සියෙකුට තියෙන සංකල්ප රාගය තමයි මිනිස්සයා ඉවර සංසාරක බඳින්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ බාහිර ලෝකේ තියෙන විචිත්‍රත්වය නෙවෙයි මිනිස්සයා සංසාරක බඳින්නේ. සංකප්පරාග පුරිසස්ස කාමෝ තිච්ඡේව චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීරෝ විනේති ඡන්දක් ඒ නිසා මේ ලෝකයේ තියෙන විචිත්තත් එහෙම තිබිච්චාව උඹ සංකල්ප වල තියෙන කෑදරකම දැනපන් ඒක වැදේසි නෑ ඒකදී වැදගත්ම දේ තමයි මම මෙන්න මේකටයි බැඳිලා තියෙන්නේ මගේ කෑදරකම තියෙන්නේ මෙන්න මේ සංකල්පෙටයි කියලා ඒක අල්ලනවා කියන එක බුදු ඇහැට ඇර ආශය අනුසේ ඥානයේ තියෙන බුදු හැතර වෙන්න කිසිම කෙනෙකුට කියන්න බෑ. තමන්ම තමන් පිළිබඳව ආත්ම ගවේෂණයේ යුක්තව බාධක ධර්ම ඉදිරියේ තමයි තමන්ට තේරෙන්නේ තමන් මොනවද අල්ල බදාගෙන ඉන්නේ කියලා. තමන්ගේ සංකල්ප රාගය, තමන්ගේ රුචි අරුචිකම්, තමන්ගේ පෞෂත්ව ලක්ෂණ පේන්න පටන් ගන්නෙ අපිට අමලියක් කරදරයක් වෙන වෙලාවට. අමලියක් කරදරයක් වෙන වෙලාවට හොඳට සතිය බලහිටියොත් පෙනේවි මේකට අපි තැවෙන්නේ මේ එක පැත්තක් අරගෙන. මේ දෙකේ පැත්තක් අරගෙන. අච්චරිය නිසා පැත්තක් අරගෙන ඒක දැඩිසිය අල්ලන්න පටන් ගන්න ගන්න ගන්න මේ පුදුමාකාර වදයක් දෙනවා. දෙපැත්තට සමසේ බලන්න පුළුවන් ගැතිය එනවනම් සාදී ගුණය එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කොහෙදෝ යන ප්‍රශ්නක ඉහි ආණ්ඩුව පිටන්න අපි UNP කාර වෙන්න. මුන්න මගුලක්වත් හම් වෙන්නේ අන්දේවට අනු අන්දේවට ඡන්දෙත් දීලා අපිටත් ගන්න. එතන අපි මහා ලොකෝට ආඩම්බරයක් කරගෙන මොයිෙන් විකාරයි. එතන තමයි ශ්‍රී ලංකා කාර්යය. මො ඊපස්සේ ශ්‍රී ලංකා කාර්යයක් බැරි වෙලා හරි UNP කාර්යයක් වුණොත් එමෙ විනාසයි. අර අල්ලගන්න අල්ලගන්නේ තද කම. ඉතින් අපි බැලුවොත් එමේ ඇමරිකාවේ ඡන්දෙදී අපිට තද වෙන්නේ නැහැ. අර මිනිහ දිනවත් එක්ක මේ මිනිහ දිනවත් එක්ක අපිට පරිග්‍රහයක් නැහැ. ඒ වගේ තමයි මේ ජීවිතේ මැරලා ගිහින් ඊගාව ජීවිතේ ගියාම මේ අල්ලගෙන ඉන්න දේවල් වලදී සම්දව සත්ත පහවත් නරකට. දැන් ජාතක කතාවක තියෙනවා රජුරුවන්ගේ බිසවක් ඉන්නවා මේ රජුරුවන්ට ආය නැහැ ඉතින් බොහොම වටිනවා. නමුත් බිසව අවකාලේ මැරලා ගියාට පස්සේ රජුරුවන් රාජ්‍ය තන්ත්‍රය මෙහෙම ගන්නත් බෑ. අර පිළිබඳව පුදුමාකාර පච්චත්තාවකටවත් වෙලා රට පිළිගෙන පටන් ගන්නවා. ඉතින් රට්ටු කෝලහල කරනවා. රජුරන්ට බිසව නැතුණා මේ රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන්නේ නැතුව ඉතින් රජුරෝ වෙන්නනවා මේ පඬිවරු ඉන්නලා කියනවා මෙන්න මේකයි ප්‍රශ්න තියෙන්නේ මට නම් මොන විදියෙන්වත් මේ ප්‍රියම්බිකාව නැතුණම් කරලා බෑ. ඉතින් මේකට මම මොකද කරන්නේ? ඉතින් මේ මේ පිළිසෙට ගෝස්තන් වංශ වඩිනවා. මේ පණිජෙක් විදියට. ඉතින් එක එකන එක එකන ඔය එක එක එක එක ඉතින් බෝධි පූජා කියන කතා කරන්න ටිකක් තියෙනවා. අනම් මනං જાති කිය පිළිතුල් ගැට ගන්න ඇතිස් මොනවද කියන්නේ ඔය වාස් කවි දෙත් කවි දෙයමත් කරන්න ඇති එකක් අත්හරින්න. බෝතන් වංශ කතා කරලා කියනවා ඔබතුමා හිතනවාද ඔබතුමා බිසවට ප්‍රේම කරන තරම් බිසව ඔබතුමාට ප්‍රේම කරනවා අයියෝ කතා කරන දෙයක් නෑ මම අම්මා කාට ප්‍රේම කරනද ඊටත් වැඩිය බිසව මට ප්‍රේම කරනවා ඊටසේ බෝසත්ණන්ති කියනවා මට කියන්න දෙන්නේ කියන්නේ ඔබ ඔබ වහන්සේ මේ රාජ්‍යක නායකයෙක් වශයෙන් මේ බිසව නැතුණට තැවුනට මැරිලා ගිහිල්ලා බිසවගේ කිසිම පශ්චාත්තාවයක් නැහැ රජුරෝ කියනවා රජුරණ කේන්ති යනවා මේ පණිවරය කියන දේට මොකද ඉන්නකම් ඇලි වෙලි වාසය කරපු මේ කිරිපැණි වගේ හිටපු බිසවුන් ආශ්‍රිත එකට කියන්නේ කියලා. ඊට පස්සේ රජුරෝ තර්ක කරනවා. තර්ජන කරලා කියනවා ඔබ කියන කතාව දෙල්ලමක් නෙවෙයි මම මේ පුදුමාකාර වෙහෙසකින් ඉන්නේ ඔක ඔප්පු කරලා බෙන්නුවේ නැත්තම් මරණ ගන්නවා. ඊට පස්සේ කියනවා නම් මට අවසර දෙන්නේ කියලා මම දැන් බිසව ගෙන්නනවා මිතේ. ඔබතුමාගේ අස්පනාවිට පෙන්වන්න කියනකොට පොළොව බලන කොමු කොමු කුරුමිනිය කෙලියට එනවා. ඇවිල්ලා ගොම්බෙට්ට තල්ලු කරන රාජ්‍ය මේ රාජ්‍ය සභාව හරහා යනවා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන්. ඉතින් රජුරෝ බලහන් ඉන්නවා ඒ කට්ටියත් බලහන්. ඊට පස්සේ මේ පණිජය කියන ඔය තමයි බෙද උන්නාසේ. රජුරෝ අnder තිබුණට දෙයක්. අදිනවා කියන්නේ මේ ගොම්බෙට්ටේ කොම කුරුමිනියක් අල්ලගෙන අර අච්චර ලස්සන බිසවකට මෙවන්සයා මේ කවුද තන දන්නේ නැහැ. රාජ්‍ය සභාව කරන දෙයි. ඊට පස්සේ එහෙනම් පොඩක් නතර වෙන්න කියලා අදිස්ථානයක් කරනවා ගොමු කුරුමිනේට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ගොමුකුරුමන කතා කරලා කියනවා මේ උඹේ අජ්ජරෝ හිටපු මේ ස්වාන් පුරුෂයා මේ මම කියන දේ මට ඕව කතා වෙන බලන්න ඔය ඔක්කොටම වැඩිය මගේ ගොම්බෙට්ට ලෝයි කියලා තල්ලු කරන තල්ලු කරන යනවා මම මේ උපයාගත්ත ගොම්බෙට්ට මට වටින්නේ නැහැ ඕනෝක තමයි දිනුවේ පරිග්‍රහිතය කියලා අපිව අල්ලගෙන හිටියට ඒ අල්ලගන්න දේවල් වල තියෙන දේකට වැඩිය මේ අපි අල්ලගත්ත සංකල්පත් එක්ක එල්ලම තියෙන්නේ. නමුත් ඒක විමසලා බැලුවොත් පිටගෙනගේ පැත්තේ දෙවන්නේගේ පැත්තේ අර පොඩ්ඩමයි සෙල්ලම් කරනකොට කරන දෙල්ලම තමයි සර්වඥාන්සේ කියන්නේ. සර්වඥාන්සේ කියනවා වැල්ලට ගිහිල්ලා පොඩියෝම වැල්ලේ මාලිගා හදනකොට ඒ වැලි මාලිගාවක් තාත්තගේ අතින් හරි අම්මා අතින් හරි කැඩුනොත් ඉස්සත් පොළවේ ගහගෙන අඬලා ඒකට පුදුම විදිහට තරහ වෙනවලු අර Tamange ඒ වැලි මාලිගාව කැඩුවයි. සෙල්ලම්ගේ කැඩුවයි කියලා. ඉතින් සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා වුණ බඩගිනි වෙලා සෙල්ලම ඉවර කළාට උම්මත් කඩලු යන්නේ. නමුත් වෙන කෙනෙක් කරුවොත් දුමා ඒ වගේ වැලි මානිකාවල් ටිකක් අල්ලගෙන තමයි මේ ජීවිතය ගත කරන්නේ. අර බොඩියෝම් කූරු ටිකක් කටවලා අරකොල ටිකක් වහලා හදන සෙල්ලම්කේවල් තියෙන්නේ. ආහන්නේ සෙල්ලම්කේවල් ටිකක් අල්ලගෙන තමයි මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, එනතන සත්ත්ව දාන, දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ ඔක්කොම සර්වඥාන්සේ කියනවා හිස් තුච්චෝ දෙයකට. නමුත් ඒ ජීවත් වෙන වෙලාවදී අපි ඒක අල්ලාගෙන ඉන්න අල්ලාගෙන දිහා බලනකොට ඒ ඇල්ලිල්ලට වැඩි ඒක හරහා එන දුක්ඛඳ දිහා බලනකොට කෘතඥය කියලා කියන්නේ දුමාකාර විදිහට දුක් වවන જાතියක්. දුක් බෝ කරන. නමුත් විස්තර කරලා පෙන්වුවාට පස්සේ අ Tamandම ලැජ්ජ හිතෙනවා. හරියට උපේක්ෂාවට හිත වැටුණාට පස්සේ ඒ උපේක්ෂාව වෙච්ච කෙනාට තේරෙනවා අපි හිතලා මතලා යම් කිසි දෙයක් කෙරුවා නම් ඒ කරපු සෑම දෙයකින් දුකක් ඇති. එහෙම කිව්වම හරියට තරහ යනවා. විශේෂම චින්තකයන් සහ නිර්මාණක නිර්මාණ ශිල්පින්ට ඒ වගේම ප්‍රගතිය බලනයිද. නමුත් හිතනවා කියන එකට චේතනා කියන වචනේ ගත්තොත් ඊටම දක්වන දේවල් අපි චේතනා කියලා කියන චේතනා කියන්නේ සංස්කාර. සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට කාටවත් තරහ යන්නේ නැහැ. තරහ කියලා කරන්න දෙයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක නිසා අපි මේ සංකල්ප වලින් මෙහෙवला මේ පැත්ත හොඳ පැත්ත මේ පැත්ත නරක පැත්ත කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන මේ කලහ මේ විග්ඝහ මේ විවාද මේ දණ්ඩාදාන සත්තාදාන මේ පේසුඤ්ඤ මුසාවාද සියරම අපේ ඉපදිලා අවුරුදු 6කට පස්සේ අපේ හිතට වද්දාගත්ත යම් යම් සංකල්පතියක් කෙරෙහි තියෙන බැඳීමට කරන කරන අවුලක් විතර තියෙනවා. ඒ නිසා සංස්කෘතියෙන් සංස්කෘතියට මාරු වෙච්ච විදිහට රටකින් රටකට මාරු වෙච්ච මිනිහට දැක ගන්න පුළුවන් අපි එහෙදි කරන අගයන් ආඩම්බරයෙන් මේ රටේ සුගාව නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ අගයන් ආඩම්බරෙ මේ අගයන් ආඩම්බරට මාරු වෙන්න. ඒකට මෙහි තියෙන අගයන් ආඩම්බරයෙන් අපේ රටේ ගියාම ගන්නෙත් නැහැ. ඉතින් මේ සංකල්පයන් තැනින් තැනට බුද්ධිලයන් බුද්ධිලට මාරු වෙනවා. නමුත් අර හැදිච්ච පරිසරයේම ඉන්න මිනිහා විද්ද පය නෙවෙයි ඇද්දු නැති පයට එයා දන්නේ ගෙල්ලෙම් ගෙම්මැඩියා වාගේ. ඒ ටික විතරයි. ඒ නිසා අසුවිරු ඥානයේ මිනිස්යාට අවිදලා පුරුදුච්ච මනසට පේන මේ සංකල්ප කියන දේවල් අර පෙරලෙන්නේ නැති ගලේ පාහි බැඳෙන්න වගේ එක තමයි තියෙනකොට ටැග් ගහනකොට මෙට්ටයි වෙනකොට එන දේවල්. මේව භාවනා කරනකොට ඒ පාසි බැඳෙනවා වගේ එකතු වෙන දේවල් ගලවලා දාන එක. ආගන්තුක උපක්‍රේෂ ගලවලා දාලා හිතේ ප්‍රබාසරට යන්නේක කරන්න ගියාම තමන්ම එකතු කරගත්ත දේවල් තමන්ගේ අතින්ම ගලවලා දාන සිද්ධ තමන්ම ආසාවෙන් රස කරගත්ත ඒක දකින්න නම් ඒ සංකල්පවල තියෙන ආදීනව දකින්න ඕනේ. ඒ වගේම මම කුමන සංකල්ප සහිත බුද්ධලියද කියලා බහනදී දැක ගන්න ඕනේ. ඒ දැක ගන්න අපිට ඉන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ විතරයි. අපි කල්යාණ මිත්‍රෙක් හැසිරෙනකොට අපේ කල්යාණ මිත්‍ර අපිට කණ්ණාඩියක් වගේ වෙනවා. එයාගේ කණ්ණාඩිය තමයි අපිට පේන්න පටන් අරගන්නේ මම මේ හැසිරලා තියෙන රාගයේ මෙහෙවීමක්ද එහෙම නැත්නම් මාන්නෙ මෙහෙවීමකින්ද නැත්නම් සක්කාය දිට්ඨිය මෙහෙවීමද අපි ඔබ වසංගන්නේ කිව්වොත් කවදාකවත් අපේ ඒ සංකල්ප රාගය දැක ගන්න හම් වෙන නිසා භාවනා කරලා අපි කරන්න හදන්න පුළුවන් තරම් අපි මොකද්ද දැනට අල්ලාගෙන තියෙන්නේ එහෙම නැත්නම් අපේ රුචි අරුචිකන් ටික අපේ සංකල්ප රාජ්‍ය මොකද්ද කියලා මතු කරගන්න හදන එකයි ඒකට කියන තියෙන රෝග නිర్ణය කියලා. ඒ රෝග නිర్ణය කාටවත් අපින් කරලා දෙන්න. මේකේ ලස්සන වැඩේ තමයි ඒ රෝග නිర్ణය සිද්ධ වෙන්නේ අත්තරදි සිද්ධ වෙනකොට විතරයි. වරදිනකොට, පරදිනකොට, හැප්පෙනකොට, හැල හැප්පෙනකොට තමයි අපේ ස්පර්ශකේ මතුවෙන්නේ. අපි ඔවසන් ගන්න ගියොත් ඇලැප්පිලි නැති ජීවිතයකට යන්න ගියොත් අපිට ගොඩාක් කාලයක් ඉන්න වෙයි. Tamange තියෙන වැරදි දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, අයෝසමස්කාර දකින්න. ඒ නිසා භාවනාවේදී යම් තාක් පීඩාවටපත් වෙනවා. යම් තාක් වේදනාවටපත් වෙනවා. යම් තාක් හිතිවිලි එනවා. නම් ඒ සෑම දෙයකින්ම අපේ සංකල්පවල පැතිකඩක් වෙනවා. ඒ නිසා විපස්සනා භාවනාවේදී කියනවා විපස්සනා භාවනා කරන කෙනාට දුකක් ආව නම් සිර දෙව්දුවගෙට වැඩි ආකලා හිතාගන්න කියලා මොකද අපි මේ උත්සාහ කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. අපි ඉස්සරහට යන්න හදන්නේ දුක අයින් කරලා සැප හොයන්න නෙවෙයි. දුක පිළිබඳව පරිඤ්ඤය හාත්පසින්ම දැක ගන්න. ඉතින් අපි කියන්නේ මේ භාවනා කරන වෙලාවේදී කහින්න බෑ. කකුල රිදෙන්න බෑ. කොන්දේ අමාරු වෙන්න බෑ. ඒක මොකක්වත් නැතුව නිවනට ගියාට පස්සේ ආවට කමන්නේ ඉතින් මේ උගුරට හොරා බේත් දීලා මේ වැඩි කරන්න බෑනේ. වෙන්නේ මොකද්ද? හරියටම කියනවා නම් ඊයේ වින්දට වැඩි දුකක් හෙට එනවා. හෙට වින්දට වැඩි දුකක් අනිද්දාට එනවා. එන්නේ එන්නේ එන්නේ ඔක වැඩෙන්න වැඩෙන්න ඒකට මූණ දෙන්න දෙන්න තේරෙනවා. ඒ දුකට මූණ දෙනකොට පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙනවා. දුක පිළිබඳව හැදෑරීමක් සිද්ධ වෙනවා. ඒ දේ කරන්න කරන්න කරන්න මීට වඩා දුකක් හෙට වරෙන් කියන ඊට වැඩි දුකක් එන්න හොඳයි. මොකද මේ දුක මරණ මොහොතේදී આવොත් අපි අසරණයි. මැරෙන්න ඉස්සලා එන්න තියෙන දුක් ටික සේරම ගන්න පුළුවන්. ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ඉවර වෙන්න හදන්නේ කියලා. මොකද සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා තමන් කළ හෝ කරන අකුසල කර්ම නිත්‍ය ධම්ම වශයෙන් පරිසම්දෙනවා නම් හතෙන් එකයි ගෙවන්න ඕන. උපපච්ච වේදිනිය වශයෙන් ඊගාවාත්මට ගියොත් මගේ හතක් ගෙවන්න. ඒක නිසා අපිට මේ ආත්මෙදීම තියෙන පෞ ටික ගෙවන්න පුළුවන් වුණ දිට ධම්ම වශයෙන් අමාරුයි. පැංගිරි, තිත්තයි. ඉච්ඡා බංගත්වයක් කරනවා හතෙන් එකයි ගෙවන්න වෙන්නේ. මැරුණොත් යන්න වුණොත් අඟුලිමාල වගේ කෙනෙක් එම ගියා නම් ආයෙ ගොඩේන්න බෑ. ඒක නිසා භාවනා කරනකොට ඉංගියක් තේරේ තමන්ට මේ ජීවිතේ භාවනා යම් ප්‍රමාණයක් ඥාන පහළ වෙන්න ධානයක් ධ්‍යානවලට විපස්සනා ඥානයක් හෝ මාර්ග ඥානයක් පහළ වෙන්න නම් මුතුන් විදිහට දුක්ගොජ දාන්න පටන් ගන්නවා. ලබනාත්මද තියෙන එකෙන් එරියස් පිටින් දෙවන්න පටන් ගන්නවා. ඒක දැනගන්න වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ඉනිපලියට නෙමෙයි දැන් මේ ණයගත්ත ටික ගෙවලා දාලා ඉවර කරන්න හදන්නේ. ඒ මනසට ඇති වෙනවා ඒ ආගම මුණදීමේ ශක්තියක් ඔක්කොම වරින්. මට මේ මම ලෑස්තිලාදී මගේ තරුණ වයසේදී ලෙඩක් නැති වෙලාදී ජීවිතේ ප්‍රථම යාමේදී පුළුවන් තරම් ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ දුකට මුහුණ දෙන්න පටන් ගත්තට පස්සේ පුදුම වැඩක් තියෙනවා දුක ඇඟිලි ගතිය නැතිලා දුකේ තියෙන තිත්ත ගතිය නැතිලා යනවා සතුටෙන් නුවර මුහුණ දෙනකොට පැමිණි දුක් පැණි ගහයි කියලා අපේ සිංහලයේ පරණ ලස්සන වචනයක් තියෙනවා පැමිණි දුකට ලෑස්තිලා යන්න ඒ කියන තරම් කටු කරෝසන නැහැ දුවන්න දුවන්න එළවෙලෝ කන නිසා භාවනා කරන්න යන එකන යන්නෙම වෙනදට වඩා දුකක් වෙනවා හොඳයි කියලා. ඒකට තේරෙනවා අර පරිග්‍රහිතය කියලා මේ සැප හොයන ගතිය මේ සැපම ඉඳන ගතිය එන්නේ එන්නේ වෙනස් වෙනවා. එතකොට ඒක තියා වෙන කෙනෙක් දකින්නේ මෙයා මේ දුක නැති කරන්න හදන කෙනෙක් නෙවෙයි දුක වවන කෙනෙක් කියලා. ඒ වවන්නේ මොකටද මේ ආත්මේ කියලා දැම්මොත් හතෙන් එකයි ඊගාවත්මට යන්න ගිය අමාරුයි ඒ නිසා ගෙන්නගෙන හරි කමනේ දුක් ඉඳගෙන යනකොට ඒ මනුස්සයාට අර ඒ දුකේ තියෙන පැංගිරි ගතිය නැතිලා චිත්ත ගතිය නැති වෙලා තේරෙන පටන් ගත්තාම තේරෙන්නේ අර නෙල්ලි ගෙඩියක් කනකොට හරිම පැංගිරි. කාගෙන කාගෙන යනකොට අනේ දහකින් තමයි ඉවර වෙන්නේ. බුලත් ටිකක් කන්න ගියාම හරිම චිත්තයි මුලදී. කාගෙන කාගෙන යනකොට කීරායි. ඇල්කොහොල් වල පළවෙනි සිප් එක හරියට පළවෙනි රෑම් එක වැදලා දෙක තුන යනකොට කිසිම ගාණක් නැහැ කුමාරපද වත්තන කපරයා දාන තැනට යනකම් යනවා දන්නේ හැම තැනකදීම පටන් ගන්නකොට විශාල කඩපින්මක් තියෙනවා කඩයිමක් තියෙනවා ඒ කඩේම මවාපෑමක් විතරයි ඒක පැන්නට පස්සේ ওই තියෙන පැංගිලි ගතිය නැහැ ඒ නිසා මේ ඒ පැමිණ දුක් පැමිණ හයි කියලා ඉදිරියට යන මිනිස්යාගේ ජීවිතයත් දුකට බය ගත කරන මිනිහත් එයා බලනකොට කියන්නේ මේ දුකට මුහුණ දෙන්න යන මිනිහ එක සැරේ මැරෙන්නේ දුකට බය ඉන්න මිනිහා හැමදාම මැරි මැරි උපදින හැම දුකකම එන්නත් කලින් මැරෙනවා ඒක නිසා අපි මේ ජීවිත වැඩ ඉවර කරනවා කියලා හිතනවනම් ඒ පරිග්‍රහිතේ නැතුව මේ සැපමයි මට දුකක් නැහැ මම දන් දීලා තියෙනවා මට සීල් දකලා තියෙනවා භාවනා කරලා තියෙනවා මට දුකක් එන්න ඕනේ නැහැ කියන ඒ පරිග්‍රහිතේ නැතුව පුළුවන් තරම් එන්න තියෙන දේවට මූණ දෙන ශක්තියක් එන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි ඒ ධර්මතාවයට අසවල් තැන කියලා තැනක් නැහැ අසවල් වේලාව කියලා වේලාවක් නැහැ අසවල් පුරුෂයා පිරිස කියලා වෙනසක් නැහැ ඕනම තැනක ඕනම තැනක ක්‍රියාත්මක උතුරු කුරු දිවෙන්න ගියත් දකුණු කුරු දිවෙන්න ගියත් නැගෙනහිර ගියත් පතේට ගියත් ඒ ධර්මතාවය එකයි ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන මනුස්සයාට තේරෙනවා අපි බුදුහාමුදුරු ඉන්න කාලේ ජේතවනාරාමයේ ඉපදුණා දැන් ඉපදුණා ධර්මතාවයේ හරියට තේරුම් අරගත්ත නම් ධර්මතාවයේ ධර්මතාවය. ඒ නිසා අපි හිතනවා මෛත්‍රී බුදුහාමුදුරු දැකපුවාම එක්ස්ප්‍රස් බස් එකේ යන්න පුළුවන් කියලා. ඒ ඉතින් බොරු නිකන් කාලේ පැන යamak විතරයි. කවදා හරි මේ පරිප්පුව කණ්ඩෝ. ඒ නිසා ඒ පැමිණි දුක් පැනිසහයි කියලා තේරුම් අරගන්න නම් අපි මේ එකක් නිසා එකක් ගෙවම් කරන ක්‍රමයේ තේරුම් ගත්ත දවසට මට හිතෙන්නේ නිවන් දකින්න ඕනේ ඒ ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ නිවනේ වගේ තමයි ඉන්නේ. ඒ වගේ මේ ධර්මතාවයේ තේරුම් ගන්න වැඩ කරන අනික් මනුස්සයන පුදුම සම්බන්ධයක් ඇති කරලා දෙනවා. එතකොට තේරුම් පටන් ගන්නවා මේ ධර්මතාවයේ දිගට යනවා අපිට තියෙන එකට සාක්ෂියක් වෙන එක විතරයි. ඒ නිසා මේ කොටස් මේ පරික්කයිත වගේ තේරුම් ගන්න යන්නේක ආධුනිකයන්ට ටිකක් අල්ල ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. භාවනා කරලා යම් මට්ටමකට ගිය කෙනාට තේරෙනවා ඒ වෙලාවේදී මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්නම් අපි විහිං අපේ ආත්ම ශක්තිය පාවදේ පුංචි කරගන්න දුර්වල කරගන්න ඒ අල්ලගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් කෙලස් බලමුලව කඩාගෙන අර ගිනාම ශක්තිය ඉදිරියට යන්න පුළුවන් ගැතියක් ඇති කරලා තියෙන නිසා අපි ඒක අපි ඇති කරගන්නත් ඕනේ අනික් කාට ඒක බෝ කරන්නත් ඕනේ ඒ වගේම ඒ හරහා ඒ දුකේ තියෙන කටපර සම්පතිය නැති කරන්නත් ඕනේ. එතකොට මේක නිකන් මේ භාවනා කරනවා කියන එක නිකන් විනෝදාංශයක් විතරයි. එහෙම නැතුව මහා තටමන දෙයක් නෑ. හැබැයි රණෙලි කිඩි හපන වෙලාවෙ නම් තටමන දෙයක් තියෙනවා. ඔය කාරණ කාරණ යනකොට ඒ විනෝදාංශයක් බවට පත් වුණාට පස්සේ තමයි අපිට ඒ මේ භාවනා ජීවිතයේ රස විඳිනවා කියන මේ භ්‍රමචර්යය එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතයේ යෝග ජීවිතයේ රස විඳින්න පුළුවන් වෙන්නේ. ඒ රස විඳිනේ හරහා අනිවාර්යයෙන්ම ඒ කරන්න තියෙන කෘත්‍ය කරලා දෙනවා. තමන්න තියෙන එක බාධා කරගන්න තු ඉදිරියට ගෙනියන එක විතරයි. ඉතින් අන්නේ එවැනි දීකට අනුග්‍රහය පිණිසයි අද අවසේ මේ ධර්ම දේශනා පැවැත්වියේ ධර්ම දේශනාව ඇසීමෙන් තමයි ලබන ලදී. පෞද්ගලික අධ්‍යක්ීම් සාහසිය සහ මූලධර්ම රාශී කාන්තේම මේ පරිග්‍රහිතේ අල්ලබදා ගැනීම නිසා අපිට පැමිණෙන දුකත් ඒක මේ නිසා මේක අතහැරීමේ ක්‍රමය අනුපූර්ව ක්‍රමය වටහාගෙන මේ ජීවිතයේ භාවනා ජීවිතයේ කොහොම රස මිහිර සහිත එකක් වඩපත් කරගන්න වීර්ය ශක්තිය ධෛර්ය සහිත එකක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සිය දිනාටම ජනසී මුදා වේවා කියන ප්‍රාර්ථනාව